සෑම දිනකටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2019ක් වුණු ජූනි මාසයේ 16 වෙනි ඉදිරිදා සුපුරුදු පරිදි කල්යාණ මිත්‍ර එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් සඳහා සූදානම් වෙන වෙලාවයි මේ. මේ සඳහා පැමිණි සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් සවන්ති ලෙස කලණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් සත්‍යජීතුමාට ආරාධනා කර සිටිනවා. සත්‍යජීතුමනි අප අපට ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි අතිශයින්ම කෘතඥතා පූර්වකව ගෞරවයෙන් තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව දීගණිකාය ශීලඛණ්ඩ වගේ සීහනාන්ද සූත්‍රය මහා සීහනාන්ද සූත්‍ර. එහි ඉගෙන ගන්නට කරුණු බොහෝ තියෙනවා. ශීලඛණ්ඩ වර්ගයේ නිසා තථාගත වෙරේ ලෝකේ පහළුණාට පස්සේ කියා දෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගයේ මූලික කරුණවල පටන් කෙලවර දක්වාම විස්තර වෙනවා. හැමදාමත් මෙමින්ම අද කල්යාණ මිත්‍රන් අතර බෙදාගත යුතු දෙයක් තියෙනවා. කතා කරන්නාටද සමග. ඒකේ කියන හේතුව පසුගිය සතියක කවදා හෝ දිනක මතුවෙච්ච ධර්ම කාරණාවක්මයි. සත්‍ය අවබෝධය සඳහා පංච උපාදාන ඛණ්ඩේ තේරුම් ගත යුතුමයි. ධර්ම සාකච්ඡාවට එන කවුරුන් හෝ තියෙන ගැටලු ප්‍රශ්න විසඳුම් අවශ්‍ය නම් හෝ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ විලාපේ මේක සාකච්ඡාවට භාජනය කරන්න ඕන. තමන්ගේම අත්දැකීමක් අත්දැකීමක් කියන තමන්ටම හිතෙන දෙයක් හැටියට කියනවා නම් වඩා හොඳයි තථාගත ධර්මයට අනුරූප. අංගුත්තර නිකායේ 10 වෙනි කොටසේ තියෙන එකක් 10 වෙනි නිපාතය කියලා කියන්නේ ඒක. ඒකං සමයං භගවා චම්පායන් විහෙරති. ගග්ගරාය පොක්ඛරණියා තීරේ. භාග්‍යතුන් වහන්සේ චම්පාවේ වැඩි ඉන්න කාලේ ගග්ගරණී ඒ වැව අද්දර බාහුණ කියලා හඳුන්වමක් උන්වහන්සේ ළඟට ගිහිල්ලා নমස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒ වාඩි වෙච්ච බාහුර හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගෙන් හොඳ ප්‍රශ්නයක් අහනවා. අපත් ඒ ප්‍රශ්නයම වතු කරනවා. හැම තිස්සෙම මතුවෙන වෙන භාෂාවල් පාවිච්චි කළා. නිසා තථාගතයන් වහන්සේට මේ බාහුණ හාමුදුරුවෝ වං ඉදිරිපත් කළ ප්‍රශ්නය අපේද ප්‍රශ්නයක් කියලා හිතන්න කතේහි නුකෝ භන්තේ ධම්මේහි භාග්‍යතුන් වහන්සේ කවර ධර්මයන් කවර කාරණා වලින්ද තථාගතයන් වහන්සේ නිස්සතු විසංයුක්තෝ විපමුක්තෝ විමර්යාදී කතේන චේතසා විහෙරති මොන ධර්ම වලින්ද තථාගතයන් වහන්සේ නිස්සට්ටු නිස්සට කියලා කියන නිස්සට්ට කියලා කියන්නේ අයිංගල හිටියේ. ඔයද නිස්සග්ගය කියලා කියන්නේ. පටි නිස්සග්ගය කියන්නේ ඒ අයින් කළා දාන. ඒකින් ඒක අයින් කළා දාලා තියෙන විසි කළා දාලා තියෙන මොන හරි දෙයක්. ඒ මොනවද? විසංයුක්තු සං සම්බන්ධයක් නැහැ. ඒකට කිසිම කනෙක්ෂන් එකක්. විප්පමුත්තු එකෙන් මිදලා ඉන්නේ. ඒකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඔන්න හොඳ වචනයක්. විමරියාදී කතේන චේතසා විහෙරති. තථාගතයන් වහන්සේ මේ ධර්ම මොන ධර්මවලද සීමා රහිත සිතින් සීමා රහිත කියලා කියනකොට අපිට උදාහරණයක් ගනිමු. දැන් සෝතාපන්න කියන ඒ සත්‍යාබෝධය ඉවැටිච්ච ඇත්ත. අපි වසුගිය සතියේ කිව්වා. තමන්ට සහතික දෙන්න නෙවෙයි, ඒවට නෙවෙයි මේ ධර්ම මාර්ගයේ ඉවැටිලා තියෙනවා වෙන්න ඕන මේ වෙනකොට. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ. ප්‍රතිපදාව පිළිබඳ විශේෂයි. විමාරියාදිකත් එන කියනකොට සෝතාපන්න කියලා අපි නමක් පාචන ඒ එයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සීමාව තුල තමයි යාගි විමුක්තිය වැඩ කරන්නේ. කාම රාගේනකොට ඒ එතනින් සීමාවක් බැඳිලා තියෙන යා ඒකට සම්බන්ධ වෙනවා. මම මේ උදාහරණයක් පමණයි කියන්නේ. ඒතු තථාගතවරයෙකුට නැත්නම් පරම සත්‍ය අවබෝධය කරගත් උත්තමයෙකුට උත්තමාවියකට සීමාවල් නැ අහවල් වෙල් මේ සමාධියෙන් හිටියොත් විතරයි කෙලස් නොඉන්නේ කියලා කතාවක් නේ සදා සතේ යත්තන්ට බුදුහාර පාචින වචනේ හැමතිස්සෙම සත්‍යමත් බව තියෙනවා සතිය තමයි තියෙන දේ වෙන දේවල් නෙවෙයි ඒකයි බිමරියාදී කතේ සීමා රහිත සිතින් විමරියාදී කතේන චේතසා විහෙරති තථාගතයන් වහන්සේ කවර ධර්මයන්ගෙන්ද අයින් වෙලා ඉන්නේ සම්බන්ධ නැත්තේ. මිදිලා ඉන්නේ. සීමා රහිතව සිටින්නේ. දැන් බුදුරජාන් වහන්සේ බාහුණ හාමුදුරන්ට දේශනා කරනවා දසහිකෝ භාවන ධම්මේහි තථාගතෝ කරුණ 10කින් තථාගතයන් වහන්සේ කරුණ කාරණා 10කින් අයින් වෙලා ඉන්නේ දැන් අර දුක දුකාර්ය සත්‍ය ඒ වගේ ගැටලු ගැනත් හිතෙන්න ඕන මේ ඊළඟට රූපස්කන්ධය ගැන මොකද්ද රූපස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය කියන්නේ ඔක්කොම කියනකොට ඒ කාන්දන් ශක්තියට ඇදලා එන්න මෙතෙක් කල් අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් කියපු වචන නෙවෙයි දැන් එන්න ඕනේ. ඒ එළියේ එන්න ඕනේ. ජනෙල් ඇරෙන්න ඕනේ. රූපේන කෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ බාහුන තථාගතයන් වහන්සේ රූපයෙන් අයින් වෙලා ඉන්නේ. රූපයත් එක්ක කිසිම සම්බන්ධයක් රූපත්වයක් ඒතර අපි ඒව දැනගන්න ඕන ඔය තෝගෙන ගන්න නිසා දන්නවා පෘථිවි දැන් අර කුම්භකාර ශාලාවේදී අර ගෞරවනීය භික්ෂුවතුන් වහන්සේ දේශනා කළේ ධාතු භංග සූත්‍රයේදී පුක්කුසාති ඇත්තට ඒ රාජකුමාරයා පැවිද්දෙක් බවට පත් වෙලා හිටියා. අධ්‍යාත්මිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේ සරූපත්වය දකින්න හිමයි. මේක මට වෙන් වෙච්ච මට උරුම වෙච්ච කොටසක් කියලා ගැනින්නේ නෑ යාට. අධ්‍යාත්මික පටවි ධාතු බාහිර පටවි ධාතු පටවි ධාතු ඒව ඒසා ඒක පටවි ධාතුවක් විතරමයි කියලා. වචන ගලපන්ත නෙවෙයි හැබැයි ඒතර තථාගතයන් වහන්සේ රූපයෙන් අයින් වෙලා ඉන්නේ සීමා රහිත සිතින් ඉන්නුනාසෙ. මේ ටික මගේ වුණා කියලා හිතෙන්නේ. මායාගේ කුසට පැවිත්තිච්ච තිතෙන් පස්සේ ආපු දෙය කියලා එහෙම එකක් ඉන්නේ. කිසිම දෙයක් ඉන්නේ. වේදනාය. අපි කියන්නේ වේදනා ස්කන්ධයේ දැනෙන දැනෙන්නේ දැනිල්ලක් තියෙනවා. දැනිලි තියෙනවා. ඒ දැනිලිත් එක්ක කිසිම සම්බන්ධයක් නැත්තම් ඒ දැනිලිත් එක්ක ඒව අයින් වෙලා තියෙන. ඒකත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒකෙන් අයින් වෙලා ඉන්න. ඒක මම වශයෙන් ගැනීමක් අහවල් තැනදි සිද්ධ වෙනවා කියන එක ඉන්නේ නැහැ. සංඥාය මතක් වීම් රාශියක් තියෙනවා අපිට. මතක් වීම් රාශියක්. ඒකට කියන සංඥා ස්කන්ධත් එක්ක තථාගත වෙලේ සම්බන්ධන. සංඛාරේහි සිතේ තියෙනවා චේතනාව පදනම් කරගෙන ගොඩ ගහ ගන්න පුළුවන් සිතිවිලි රසක්. ඒ සිතිවිලි විතක්ක ਵਿਚාරත් එක්ක ගිහිල්ලා සම්බන්ධ කරගන්න පුළුවන් භාෂාවට. නැත්නම් මනුෂ්‍යත්වයේ ඉන්න නිසා වචී සංකා වචී විඤ්ඤාති කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වචී සංකාර අවශ්‍ය වෙනවා. ඒවත් එක්ක තථාගතවරේ සම්බන්ධ නැහැ. ඊළඟ විඥානීය. මේ විඥානත්වයත් එක්ක තථාගතවරේ සම්බන්ධ නැහැ. සතිය පමණයි තියෙන්නේ. සතිමත් බව පවතිනවා. සතිමත් බව පවතිනවා අභ්‍යන්තරයේ හිස් බව තියෙනවා. හිස් බව කියන්නේ තුච්ච නිවේ ශූන්‍යතාව. ඒ හිස් බව. ඊළඟට ඊළඟ පහයි වැදගත් වෙන දකරුණු 10ක් කිවන විනාඩ. ජාත්‍යාකෝ බාහුන තථාගතෝ නිසටෝ විසංයුත්තෝ විපමුත්තෝ විමරියාදි කතේන් චේතසා විහෙරති. ඉපදීම කියන එක මේ සිද්ධ වුණා කියන සිද්ධවිල්ල පිළිබඳ සම්බන්ධයක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේට මායා කුසයි මේ අතරයි මම කියලා එකක් එන්නේ නැහැ. ජරාය කෝබාහුන තථාගතෝ නිස්සතෝ විසංයුත්තෝ විප්පමුත්තෝ විමාරියාදී කතෙන් චේසා විහෙරති මම හිතනයි පාලි වල තේරුම් යලි යලිච්ච යුතු නැහැ. සම්බන්ධයක් නැහැ. අයින් වෙලා තියෙන්නේ. ඈත්ලා ඉන්නේ. අහවල් තැන දෙකටේ සම්බන්ධ වෙනවා කියලා කතාවක් නැහැ. තථාගතවරුට කොත්තනකදීවත් ජරාව කියන තත් ශරීරයේ පත්තර ජරාව හෝ අනිත් අනිත්‍යතාවය හෝක සම්බන්ධයක් වෙන්නේ නැහැ. මරණේ මරණය කියන සිදුවීමත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මම මැරෙනවා කියන ශරීරය මැරෙනවා කියන කෙන මේකේ පොදු පැවැත්මක් තුළ සිද්ධ වෙන දෙයක් කියලා දන්න උපස්කන්ධයට. ඔන්න හොඳ දේ. කතා කරනකොට අහුවෙච්ච දේ අපි අහුවෙන දේ හෝ දුක්ඛේහි කෝ බාහුන තථාගතෝ නිස්සතෝ විසංයුත්තෝ විපමුත්තෝ දුකෙන් දුක් කියන தත්වෙන් බාහුල තථාගත පෙරේක් අයින් වෙලා ඉන්නේ. සම්බන්ධයක් නැහැ. විපමුත්තයි විවර්යාදි කතෙන් චේසා විහරති. ඒක අහවල් වෙලාවට එනවා කියලා සම් ඉන්නේ නැහැ. දුක්ඛ භාවය තමයි විශ්වයේ පොදු ධර්මතාවය. කිලේසේහි කෝ බාහුන තථාගතෝ නිස්සටෝ විසංයුත්තෝ විපමුත්තෝ කිලේශ කියලා කොටසක් තියෙන දැන් අර සංඛාර තමයි සංඛාරවල සමහර ඒවා තියෙනවා අපි ඉගෙන ගන්න අකුසල කියලා කියන්නේ. ඒ සංඛාරවල අපි හදාගන්න සිතීලි වර්ග සමහර ඒවා හපං කන්නේම දුක වැඩි කරන ගන්න. අපට ඕනේ දුක නැති කරගන්නට නමුත් කරන්නේ අපි දුක වැඩි කරගන්න ජාති තමයි එකතු කරගන්න. ඒක තමයි කිලේශ කියලා කියන්නේ. අකුසල කියන්නේ. ඒතර කිලේශයන්ගෙන් මේ කෙලෙස් වලින් අයින් වෙනවා කියන කතාව එකපාරට ගන්න නැතුව අර සංඛාර කියන ඒවා තුල තියෙන අකුසල ස්වභාවයේ ඇත්තිව මතුවෙන මෝහාදී කනුත්ප් උද්දච්ච කියන ඒවත් එක්ක මතුවලා එන සංඛාර කිසිම සම්බන්ධයක් එන්නේ නෑ ආයි. එන්ට තැනක් නෑ, එන්ට කෙනෙකු නෑ. කිලේසේකෝ භාහුන තථාගතෝ නිස්සතෝ විසංයුත්තෝ විප්පමුත්තෝ විමරියාදී කතේන චේසා විහෙරති. එක් සීමා රහිත මනසක් තියෙනවා. අනන්ත වූ තත්වයක් තියෙනවා. ඒ දහම තියෙන තථාගතවරේ විසං නිස්සතයි විසංයුත්තයි විපමුත්තයි විමාර්යාදි කතින් නිසා විහෙරති මොනවද පහක් අපි හොඳටම දන්න ඥාතිනේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඊට පස්සේ ජාති ජරා මරණ දුක්ඛ කිලේශ හිතලා බලන්න සාකච්ඡා කරලා බලන්න ඉතින් සියතාපි බාහුන බාහුන එක හරියට මෙහෙමයි අපි අහලා තියෙන උපමා උප්පලන්වා පදුමන්වා පුණ්ඩරීකන්වා උප්පල කියනකොට බොහෝ විට නිල් පාටයක පදුමන් කියන සතු පාටයකට පුණ්ඩරීක කියන්නේ සුදු පාට මලට භාෂාව තේරුම් ගන්න විතරයි කිව්වේ දැනුමට. උත්පලයක්, පදුමයක්, පොණ්ඩරීච්ච. නිල් නිලුමක්, හතු නිලුමක්, හෝ සුදු නිලුමක්. උදකේ ජාතං, උදකේ සංවර්ධං වතුරේ හටගෙන වතුරේ වැඩිලා උදකා පච්චුගම් වතුරෙන් උඩට මාතු වෙලා පච්චුගම් තිතං අනුපලිත්තං උදකේන ගෑවිලා නැහැ වතුරත් ඒවෙ මේවෙ කෝ බාහුන ඒ විදිහටම බාහුන ඉමේහි දසහි ධම්මේහි මේ කරුණු 10න් තථාගතයන් වහන්සේ නිස්සතයි විස නිස්සත්ත කිවත් ගන්න නිස්සත්තයි විසංයුත්තයි විපමුත්තයි විමරියාදි කතෙන් චසා විහෙරති. ඉතික උදේට මතක තියාගන්න අපට පුළුවන් ඩිංගි ඩිංගි වගේ අයින් වෙන්න. ඒ වගේම අයින් වෙන්න කියන්නේ ඒවා හලලා දාන්න පුළුවන්. රූපේ හලන්න පුළුවන්. වේදනාව හලන්න පුළුවන්. දැනිල්ල හලන්න පුළුවන්. සංඥාව හලන්න පුළුවන්. ඒකත් එක්ක තියෙන සම්බන්ධය. මේ ගහමත් මතක් වෙච්ච එක මගේ මගේ මතකයක් නෙවෙයි. තල් ගහ, චිතුල් ගහ මතක් වෙච්ච එක. පොදු දේවල් කියන්නේ. පූසිකුගේ කනක් මතක් වෙච්ච එක සෑයක් මතක් වෙච්ච එක මගේ නෙවෙයි. ඒ දෙකම සම්බන්ධ වෙන්න ඕන දෙකටම. පූසගේ කනයි සෑයයි. උලන් තලා ගහයි බෝධියයි. ඒකට අගෞරව කරනනේ මම කියන්නේ. අවබෝධ වෙනකොට අයින් කරන්නේ කුඳු පිළිය කොළයයි ආනන්ද බෝධියයි. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. සංඛාරයත් එහෙමයි. සංඛාර හොඳට හවු කර ගන්න ඕන දුක දෙන සංඛාර තියෙනවා දුක අඩු කරන සංඛාර තියෙනවා. මේ සම්බතෝ මනෝනිවාරී මනෝ කියන එක හැම එකින්ම අයින් කළා දාන්නේ බුදුහාම කියන හැටියට. මේ මනෝ යතත්ත මාගත මොනවා හේතුන් නිසා සංවරත්වයට පත් වෙනවා නම් ඒක තියා ගන්නවා මනෝ. එතකොට අර කලින් කිව්ව උදාහරණ වලින් සංගීත භාවයට පත් වෙන අරමුණු තියාගත්ත ද අවශ්‍යයි මුල්හරියේදී. සම්මා සම්බුදු සරණයි. මහා සීනාද සූත්‍රීජනිකාය ශීලස්කන්ධ වර්ගයේ 8 වෙනි සූත්‍රය. එවම් මේ සූත්‍රං මා විසින් මේසේ අසන ලදී ඒකං සාමයන් එක් සමීක්ති භාග්‍යතුන් වහන්සේ උරුඤ්ඤායන් විහෙරති. උරුඤ්ඤා කියන පළාතේ ඉන්නවා කන්න කත්තලේ මෙගදායි මුව උද්‍යානයක ඉන්නවා කන්න කත්තල කියලා. ගක් මුව ඇටි හරි. එතමුවන්ට අබේ දීපු තැනක් වෙන්න තියර මේකේ දායක වෙන බරණස ඒ වගේ. අතකෝ අචේලෝ කස්සපෝ අචේල කස්සප කියලා කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ආදරේ තියෙන කෙනෙක් කියලා කොහොම හරි බොහොම බුද්ධිය ඇති කෙනෙක්. ඒ ඒ ගුණවන්ත මනුෂ්‍ය බුදුරජාන් වහන්සේ ළඟට ආවා. අචේල කස්සපැත්තා. එවිට බුදුරජාන් වහන්සේ සමග සතුටු සාමීචි කතා කළා. සම්නෝදනියං කත්තං සාරාණියං වීතිසාරිත්වා ඒකමන්තං අර්ථාසි. පැත්තකින් හිතගත්. ඒතර හිමින් කතා කරන දේවල් දැන් මේ අපි Skype එකෙන් කයින් කතා කරනවා. ඒ තථාගතයන් වහන්සේ කුණේ දේ නෙවෙයි. මේ කතා කරන්න ඔහුගේ වචී විඤ්ඤාති පාච්චන ඒ හඬ නැගෙන්නේ එච්චරයි. නමුත් මේ හඬ එක්ක සම්බන්ධ නැහැ තථාගත දේශනාව. සුතම් මේතං භෝගෝතම භෞද්ගෞතමයන් වහන්සේ අපිට මේ අහන්ත ලැබුණා. සමනෝ ගෞතමෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්බන් තපං ගරහැති. හැම සත්‍යාබෝධය සඳහා ගන්න හැම උත්සාහයක් බරපතල උත්සාහයන් ඇත්ත නිග්‍රහ කරනවා කියලා ආරංචි. මං ඊතපන් කියන වචනේ අපිට තේරුම් ගන්න කියන. නැත්තම් ලොකු ඒ තපස්කම් කරහනවා නේද? සබ්බන් තපස්සින් ලෝකා ජීවින් ඒකංසේන උක්කෝසිත පොදති. සීලූම ඒ ගැඹුරින්ම භාවනා මාර්ගයට පිවිසෙන ඒ කාලේ තිබිච්ච ක්‍රමී දැනුත් අප උඩත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් අනිත් අය දැකලා අපේ සංස්කෘත අදාළ නොවන මගේ ගමන් මාර්ගය අදාළ නොවන ඒතෝටේ වගේ ඒ ඒම ඇත්තන්ට ඒකංශේන උක්කෝසිතු පොදති සම්පූර්ණයෙන් මේ ඇත්තන් අයින් කරලා දානවා ඒක වැරදි කියලා කියනවා නේද මම අහලා තියෙනවා සම්මත ගෞතමයන් වහන්සේ මෙහෙම කියනවා කියලා අනිප්පසයක් කියනවා ඔබ ආචාරශීලී. යේතේ බොහෝ ගෝතම ඒව මාහංසු භවජෞතමයන් වහන්සේ කවුරු හරි එහෙම කිව්වනම් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැම තපසක් තපස් ක්‍රමයකටම භාවනා මාර්ගයකටම නිඳා කරනවා. මේ මම පාචින වචනේ භාවනා මාර්ගය කියන ගැළපෙන්නෙම නැහැ. ඒ ගැඹුරුම විදිහට ඒ යෙදෙන අපි හිතමුද අපිට අපිට ටිකක් හිතට සැනසෙන්න ලැබෙන වචන තමයි ශරීරයට දුක් දෙන කියන වචනේ ආවා. ඉලුකා ජීවි ෆූක්ෂ ජීවිතයක් ගත කරන ඇත්තන් හැමෝටම අනිවාර්යෙන් ඒ කට්ටියෙන් නිග්‍රහ කරනවා ඒ කට්ටිය විවේචනය කරනවා කියලා කිව්වනම් සචිතේ භෝ ගෝතමස බුද්ධවාදීනෝ ඒ ඇත්තෝ භවත් ගෞතමයන් වහන්සේ කියපු දෙයක්ද කියන්නේ නැත භවන්තං ගෞතමං අභූතේන අබ්බහචික්කන්ත එහෙම නැත්නම් ඔබ වහන්සේ නොකියූ දෙයක් කතා කළේ ඇත්තෝ වැරද්දක් කරනවාද අගෞරවයක්ද කරන්නේ අභූත චෝදනාවක්ද කරන්නේ නැත කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරයන් තරං ආගච්ඡති කරුණ සහිතව එන වාදයකට ඒකට කාරණයක් වෙන්නේ නැද්ද? ඊට පස්සේ හොඳ දෙයක් කියනවා. අනබ්බක්ඛාතු කාමා හිමයන් භගවන් භවන්තං ගෝතම. අපි බෝධ්‍යෞතමයන් වහන්සේට අභූතයෙන් දොස් නගන්ත නෙවෙයි මේක කියන්නේ අපි මගේ එහෙම චේතනාවක් නැහැ. එයාට දැනගන්න විතරයි ඕනි කියන කී. එයා සම්බන්ධ නැහැ. ඊට පස්සේ ඒ අචේල කස්සපේ ඒ අත්‍යබෝධය ඕන කියන්නේ. ඒ නිසා තමයි මේ මෙයන් වෙන වෙන මාර්ගයක හිටියා. සමනෝ ගෝතමෝ කස්සප කවුරු හරි කිව්වා නම් සමන ගෞතමයන් වහන්සේ හැම තපස් ක්‍රමයක්ම අයින් කරනවා නිග්‍රහ කරනවා ඒවා බැහැර කරලා දානවා ඒවට නිඳා කරනවා කියලා කිව්වා නම් කවුරුන් හෝ නෙමේතේ උත්තවාදීනෝ මා කියු දෙයක් කියන අය නෙවෙයි අබ්භාචික්ඛන්ති පනමං තේ අසතා භූතේ මා නොක් අසත්‍යයෙන් නොකියු දෙයකින් මට චෝදනාවක් කියත්තු කරා ඊට පස්සේ ඔන්න ඉගෙන ගන්න ඕන දේ අප දැන් සත්‍ය අවබෝධය සඳහා ටිකක් ඉගල්ල නැත්තු කියලා හිතුවොත් අප රත් වෙන්න ඕනේ කියන්නේ සතර බියක ඉසක්තවෝදයට ගල්ලන්ට ඕන දැන් මේ වෙනකොට. ඉදාහං කස්සප කස්සප මා දකිනවා ඒකච්ඡන් තපස්සින් සමහර භාවනා මාර්ගයට අවතීර්ණ වෙලා ගැඹුරු තපස්කම් කරන ඇතු මා දකින්න. ලූකා ජීවි අතිශයින්ම රූක්ෂ ප්‍රතිපත්තියකින් ශරීරයට කරදර කරන අය මා දකිනවා. සිද්ධාත් තරම් කවුරුත් කරලා නැහැ. නිසා කියන්න අයිතියක් තියෙන උන්වහන්සේට. ලූකා ජීවින් රූක්ෂ පැතුම් ඇති ඇත්තු දකින්නවා දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන. මේ මනුෂ්‍ය භාවය ඉක්මවාගේ පිවිතුරු දිව්‍යමිය ඇසින් මා දකින්නවා. අර ගැඹුරු තපස්කම් කරන ඇත්තු අප ගැනත් වෙන්න පුළුවන් කියන්නේ අපිත් ඒකට දාගන්න දැනට හොඳද? කායස්ස ભેදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පන්න. ඒකට කුච්චර ගැඹුරින් මේ රූක්ෂ ප්‍රතිපදානෝ භාවනා කළත් කාමකෝප වුණොත් නැතුවනේ කරන්නේ ඒකට. ඒ වගේ ගහින් වෙන්න හිතලානේ. මා දකින්නවා ශාරීරියේ නතර වෙච්ච තැනදී මරණය කියන සිදුවීම පස්සේ මනුෂ්‍යත්වයෙන් පහළ තත්වයන් ලබන උපත කියන එක සිද්ධ කරගන්නවා මේ පැත්තේ. ඉදපනහං කස්සප ඒකට්ඨන්ත පස්සින් ලූකා ජීවින් පස්සාමි සමහර ඇතුමා දකින්නවා ඒ විදිහට ගැඹුරු තපස්කම් කරන ඇත්තු අතිශයින්ම රූක්ෂ ප්‍රතිපදාවට පැමිණිච්ච සත්තු ගැන මා දකිනවා අපි වචන පාවිච්චි දිවසින් කියලා වචන පාවිච්චි කරනවා. මේ වචනෙන් දක් කියනකොටම තේරෙන්න ඕන කොහොමද ඒක වෙන්නේ කියන අතික්කන්ත මනුෂ්‍යත්වය පහු කරගෙන ගියේ පිවිතුරු පිසුද්ධි වැසින් දකිනවා සමහර ඇත්තෝ ශරීරයෙන් පස්සේ ශරීරේ නතර වෙච්ච වෙලාවට මරණය කියන සිදුවිල්ලෙන් පස්සේ සුගතින් සග්ගන ලෝකම් උප්පන්නා බලන්න තථාගතවරේ කොච්චර හොඳද කියලා සතියකට එක මල් පෝච් පෝච්චනම් ගේන්න ඕනේ දෙකක් දෙවත් කියලා වඳින්න ඕන දන ගහලා සමහර තපස් ඇත්තු ඉන්නවා අතිශයින්ම රූක්ෂ තපස් කරන ඇත්තු මරණින් පස්සේ නරක තැනකට යන මනුෂ්‍යත්වයෙන් පහළ තත්වයට සමහර ඇත්තු ඉහළ තත්වයට දෙකෙන් ඊළඟට බුදුහාර කස්සපට කියනවා අචේල කස්සපැත්තට ඒ පින්වන්ත මනුෂ්‍යාට කියනවා කශ්‍යපයි දහං කච්චප ඒකසින් තපස්සින් අප දුක්ඛ විහාරින් ප්‍රසාර අර දැන් ලූක් රූක්ෂ ප්‍රතිපදාවේ අනිත් අංශය තමයි ඇන්ටොනිම්ස් එක විරුද්ධ පදේ තමයි අප්ප දුක්ඛ විහාරි වැඩි දුකක් දෙන්නේ නැතුව ශරීරයට. හරි එහෙම කතාවක් නෙමෙයි මේ දුක් කරදර විඳවන්න විඳින්නේ නැහැ. තපස්සට අවතීර්ණ වෙච්ච ඇත්තු භාවනා මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත්තු දන්නවා අප දුක්ඛ විහාරේ බොහොම අල්ප දුක්ඛ විහරණයක් ඇත්තන්ට තියෙන්නේ ඇත්තු ගැන මා දකින්නවා manussත්වය පහු කර ගියන කියන පිවිතුරු දිවසින් මා දකින්නවා කායස බේදා ශරීරයෙන් පස් ශරීරය නතර වෙච්ච වෙලාවට මරණය කියන සිදුවිල්ලෙන් පස්සේ අපාය දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පන්න. හේතු නරක තැනක ඉපදුනා කියලා මා දකිනවා. විසුද්ධ වූ බුදු ඇසින්. ඉවසින්. සමහර එතුමා දකිනවා ඉදපනහං කස්සප ඒකත් චන් තපස්සින් අපදුක්ඛ විහාරින් පස්සා ඒ දුක් අඩු භාවනා මාර්ගයක ගමන් ගන්න භාවනා කරන තුත් දකින්නවා දිවසින් බුදු ඇසින් මනුෂ්‍යත්වේ පහු කරගෙන ගියේ ඇතින් දකින්නවා මරණය කියන සිදුවීමෙන් පස්සේ ශරීරේ නතර වෙච්ච තැනදී සුගති ලෝකෙ පිදුනා කියලා. ඒතර හතර ඒ හතරක් තියෙනතු රූක්ෂම තපස් කරන ඇත්තු තියෙන අපාය වචනේ හොඳ නැහැ manussත්වයෙන් පහළ තත්ත්වයේ තියෙන රූක්ෂම තපස් කරන ඇත්තු තියෙන සුගතියට සම්බන්ධ වෙනවා අප දුක් විහාරී තපස් කරන ඇත්තු ඉන්නවා වැඩි ශරීර කරදරයක් නොදී වද්ද නොදී භාවනා කරන ඉන්න ඒ දුක් දුක්ඛ තත්ත්වයට යනවා සමහර අය සුගති තත්ත්වයට යනවා දැන් බුදුහාරේ ඒ ඒ අර එයාගේ ප්‍රශ්නෙට උත්තරේ සම්්‍යක් සම්බුද්ධ කියන්නේ නිසා යෝහං කස්සපි ඉමේසං තපස්සීනං කාශ්‍යප මේ තපස්සීවරුන්ගේ ඒවං ආගතිංච ගතිංච තුචි චුතිංච උප්පත්තිංච යථා භූතං පජානා මේවා ගැන සම්පූර්ණ ගියත්තන්ගේ පැවැත් කොතෙන්ට සේන්දු වෙන්නේ කොහොමද චුත වෙන්නේ කොහොමද ආයෙත් පහළ වෙන්න පටන් ගන්නෙ කියන එක යතහ භූතම් පදාන දන්නා කෙනෙක් වෙන මම කියන කියන්නේ. ඒ කියන පැහැදිලිවම දන්නා කෙනෙක් වෙන මේ තථාගතවරයා සෝහං කිං සබ්බන් තපං ගරිස්සාමි ඉබඳු වූ තථාගතවරයෙක් සියලු තපස ගරහයිද සම්බං වා තපස්සින් ලූකං ජීවින් ඒකස්සින උපකෝසිසා උපවදිසාමි හිතන්න පුළුවන්ද කස්සපෙතෝට ඒ වගේ තථාගතවරයෙක් සියලුම තපස ගරහයි කියලා ඒ සූක්ෂ පැතුම් ඇති ඇත්තන්ට චෝදනා කරයි කියලා මට කොච්චර හොඳ කියලා බුදුහාරේ කියන හැටි ඒ නිසා බුදුහා සත්‍ය දකින්නවා දකින්නින්ද එහෙම එක පැත්තකට කියන්නේ එක පැත්තකට කියන්නේ ඊළඟට බුදුහාමුදුරු හොඳ දෙයක් ආයිත් කියන චරණයට ගන්න සුදුසුතෙන් බොහෝ තියෙනවා චරණයට ගන්න මේ කතාවෙන් පස්සේ ධර්ම සාකච්ඡාර්ථෙම සන්තිකස්සප ඒකේ සමන බ්‍රාහ්මණාන් පණ්ඩිතා නිපුණා කත පරප්පවාදම් සමහර ශ්‍රමණවරුයි බ්‍රාහ්මණවරුයි ඉන්නවා පණ්ඩිතා බොහෝම උගත් නිපුණා ඒ වගේ ඉගෙන ගන්න දේ හොඳටම දැනගෙන කත පරප්පවාදා අනිත්‍යයේ ප්‍රවාදයන් කියන දේ හොඳටම දැනගැනීම මතවාද හොඳටම අවගෙන අවදි අවබෝධයක් තියෙනවා වහල වේද රූපා දක්ෂයි ඇතු හරියට අඳුරෙහි අර අස්ලෝම විදින්නට දුරදී කියලා කියන්නේ අඳුරේ අස්ලෝමයකට විදින්න තරම් දක්ෂයි කියනවා වගේ තරම් දක්ෂයි කතා බහට වාද විවාදයට තේ බින්දන්තා මඤ්ඤී චරන්ති පඤ්ඤාගතින දිට්ඨිගතානි තමන්ගේ නුවණින් අවබෝධයෙන් මේ දිෂ්ටිගත එක එක දර්ශනවාදයන් බිඳ හරමින් ඉන්න ඇතු ඉන්නවා. තේහිපි මේ සද්දෙන් ඒකච්චේ සුද්ධානේසු සමේති. ඒ ඇත්තොත් මා සමග සමහර කරුණවලදී සම වෙනවා. ඒ වාදි වාද කරන ඇත්තු සමහර කරුණවලදී මා සමා වෙන්නේ නැහැ. කවුරුන් හෝ කියනවා යන්තේ ඒකච්ච පදන්ති සාදුති ඒ ඇත්තෝ කුමක් හෝ දෙයක් හරි කියලා හිතනවා නම් මයම් පිටං ඒකච්ඡං වදේම සාදුති. මහත් ඒ ඇත්තෝ කියන ඒ සමහර දේවල් හරි කියලා මාත් කියනවා. යන්තේ කච්චං වදන්තින සාදුති හේතු කියනවනේ යම් දෙයක් හොඳ නැහැ කියලා සුදුසු නැති දෙයක් කියලා ඒක යහපත් පැවැත්මට සම්බන්ධ නැති දෙයක් කියලා කියනවනම් මා අපත් ඒකේ යහ පද්දයක් නෙවෙයි කියලා පිළිගන්නවා. තේ ඒකච්ඡං වදේති සාදූති බාන්තං ඒකච්ඡං වදේම දසාදූති. ඒත්තු කියනවා නම් සමහර දෙයක් හරි කියලා මා සමහර ඒත්තු හරි කියලා පිළිගන්න දේ මා හරි කියලා පිළිගන්නේ නැහැ. යන්තේ ඒකච්ඡං වදේන්ති නසාදු සමහර දෙයක් ඒත්තු කියනවා නම් හරි නැහැ කියලා සම්මයන් ඒකච්ඡන් වදේම සාදු. ඒ ඒකට පිළිගන්න ඒ හරි නෑ කියලා කියන දේ මා හරි කියලා කියනවා. එතකොට බුදුහාමරෙන් බල බුදුහස් කොච්චර උතුම්ද කියලා. එතෙන්දි යම්මයන් ඒකච්ඡේ වදේම සාදුති පරිපිටං ඒකච්ඡන් වදෙන් සාදුති. මා යමක් හරි කියලා කියනවා නම් ඒකෙන් සමහර ඇත්තෝ ඒකත් හරි කියලා කියනවා. මං හරි නැහැ කියලා කියනවා නම් යමක් ඒත් ඒක හරි නැහැ කියලාත් ඒත් කියනවා. ඒකී ඒ වගේ ඇත්තන් ළඟට ගිහිල්ලා මං මෙහෙම කතා කියනවා ඒකට. තේහං උපසංකමිත්වා එවං වදා. යේසුනු ආම්සුඨානේසු න සමීති මිත්‍රවරුනි නැත්නම් පින්නතුනි කියලා අපි කියමු. පින්වත් බ්‍රාහ්මණවරුනි ශ්‍රමණවරුනි යේසුස් කුණෝඨානේසු නසමීති අප සමාන නැත්නම් මොන හරි අදහස් වශයෙන් එකේ නොවන තැන් තියෙනවා. ඒක අපිට හොඳයි හොඳද? අපිට ඉගෙන ගන්න ඕනේ. අපිට බොහොම හොඳ කරුණු මේ. යේසු ඨානේසු නසමීති සම අදහස් නැත්නම් ඒවා තිත්තන්තු තානි තානානි. ඒවා පැත්තකින් තිබිච්චාවි. යේසු ථානේසු සමේති මොනහරි අදහස් වලින් ගැළපිල්ලක් වෙනවනම් කරුණු කාරණාවල තත් විඤ්ඤු එතෙන්දී බුද්ධිමත්ව සමනුයුංජන්තං සමනුගාහන්තං සමනුභාව සමනුභාසන්තං ඒ කියන්නේ හොඳට විමසිලිමත්ව කල්පනා කළකොට ප්‍රශ්න කරලා බලනකොට විමසලා බලනකොට ඒ ගැන යලි යලි ප්‍රශ්නාර්ථ වලින් කතා කරනකොට සත්තාරං වා සත්තාරං සංඝ සංඝේනවා සංඝා ඒ ගුරුවරයාගෙන් ගුරුවරයාට සසඳලා බලනකොට නැත්තම් ඒ ශිෂ්‍ය පිරිසා ශිෂ්‍ය පිරිස වශයෙන් සසඳලා බලනකොට කොහොමද යේ ඉමේ සම්භවතං ඒ හොදයි කියන දේ පිළි දෙගොල්ලම පිළිගත් දේ අනුව තමන්ගේ ගුරුවරයා එකට සම්බන්ධ කරලා බලනවා ඒ අනු අනුගාමික පිරිස සම්බන්ධ කරලා බලනවා ශාස්ත්‍රුන් වහන්සේ සම්බන්ධ කරනවා ඒ ගෝල බාලයට සම්බන්ධ කරන එකයි තින්දි කියන්නේ ගුරුතුමල්ලා මොනවා හරි යේ ඉමේ සම්භවතන් ධම්මා අකුසල අකුසල සංකාත මේ ඇත්තන් ළඟ යම් අකුසලයන් අකුසල අකුසල වශයෙන් අනිවාර්යෙන් තීරණය කරන්නට පුළුවන් જાති තියෙනවා අකුසලයි කියලා ඒ ගොඩට දාන්න පුළුවන් જાති තියෙනවා අකුසල සංඛාතා කියන්නේ කියන්නේ අකුසල වශයෙන් ගණන් ගන්න පුළුවන් જાති සාවජ්ජා වැරදි කියලා කියන්න පුළුවන් જાති වෙනවා සාවජ්ජ සංඛාතා වැරදි කියලා ගණන් ගන්න පුළුවන් જાති ඒ තත්ත්වය අසේවිතබ්බා භාවිතා කරන්න භජනය කරන්ට තියාගන්ට ජීවිතත් එක්ක දායනික ජීවිතය සම්බන්ධ කරගන්න අනවශ්‍ය දේ තියෙනවා ඒ අනවශ්‍යයි කියලා හිතන જાති තියෙනවා සම්බන්ධ කරගන්න සුදුසුයි කියලා ගණන් ගන්න જાති අලං අරිය ආර්යත්ව සම්බන්ධ නැහැ අලමරි සංකාත ආර්යත්වයට නුසුදුසුයි කියලා ගණන් ගන්න පුළුවන් જાති තියෙනවා තණ්හා අකුසලයි අකුස් කන්න සංකාත අකුසලයි කියලා කියන්න පුළුවන් හිතා ගන්න පුළුවන් જાතිය. කෝ ඉමේ ධම්මේ අනවසේ සම්පහාය වර්තති. කවුරුන්ද මේ ධර්මයන් සම්පූර්ණයෙන් අයින් කරලා ජීවිත පැවැත්මක් කරන්නේ. ඒ කියන්නේ අකුසලයි කියලා හිතන්න පුළුවන් જાති අකුසලයි කියලා තීරණය කරලා තියෙන જાති. උතුම් කියලා තීරණය කරලට පුළුවන් ධාති උතුම් කියලා තියෙන ධාති උතුම් කියලා කියන්න පුළුවන් ධාති බැරි ධාති උතුම් කියලා කියන්න නැති ධාති උතුම් උතුම් කියලා කියන්න බැරි ධාති ඒ අතරින් කවුරුන්ද දැන් අර අනිත් ගෞරවනීය අනිත් අන්‍යාගමික ඇත්තන් කරා ඒ ඇත්තන් කරා ගිහිලා තථාගතයන් වහන්සේ ඇත්තන් එක්ක සාකච්ඡා කරනකොට එන කාරණාමය. කවුද ඒ වගේ සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නේ සමනෝ වා ගෝතමෝ පරේවාපන බොන්තෝ ගණාචාර්ය. ඒ පින්වත් විශාල පිරිස් සමග ඉන්නේ උතුම් ගුරුවරුන්ද නැත්නම් සම්මන ගෞතමයන්ද ඒ වගේ සම්පූර්ණයෙන් අයින් වෙලින් අර මහා ශාල උගත් පඬිත ඇත්තෝ කියන જાති වලින් අරගෙන මේ බුදුහාර කියන්නේ ඇත්තෝ මෙහෙම කියනවා. ඒතර මේකට මේ தത്വෙට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකෙන් වැඩිපුර අකුසල தත්වයන් තියෙනවා. ඒ අකුසල අපි පිළිගන්න පොදු පිළිගැනීම් සහිතව ආවහම ඒ පොදු පිළිගැනීම් වල තියෙන අකුසලත්වෙන් සම්පූර්ණයෙන් මිදෙලා ඉන්නේ. සමන ගෞතමයන්ද අනිගුරුවරුන්ද කියලා. එතකොට ඇත්ත කියනවා සමන එහෙම ගත්තාම අර කරුණු ඔක්කොම කියලා ගත්තාම ඇත්ත කියනවා ඒ ඇත්ත කියනවා එහෙම හිතලා බැලුවාම නම් සමන ගෞතමයන් වහන්සේ තමා ඒ වාගින් සම්පූර්ණයෙන් අයින් වෙලී ඊළඟට යම් ඒ බුද්ධිමත් ඇත්තු කියනවා නම් ප්‍රශ්න කරමින් සාකච්ඡා කරමින් විමසමින් යමක් කියනවා නම් මේ ධර්මයන් කුසලයි කුසල කියලා ගන්නට පුළුවන් මේ ධර්මයන් නිර්වද්‍යයි නිර්වද්‍ය හැටියට ගණන් ගන්න පුළුවන් එකපාරට කියන්නේ අනවජ්ජා කුසල කුසල සංඛාතා සමහර ඒවා තියෙනවා Tamanට උදව් කරන පැත්තේ කුසලයන් තියෙන එකට යනකොට එතකොට අප මේ தත්වෙන්නේ අපට ඕකයි තින් නැහැ කියලා අයින් කරන්න ඇත්තට හොඳයි. අනමජ්ජා නිවැරදි දේවල් තියෙනවා නිවැරදි කියලා ගොඩට දාගන්න පුළුවන් જાති තියෙනවා. සේවිතබ්බ જાති තියෙනවා සේවිතබ්බ සංකාතා. සේවනය කළොත් හොඳයි තියාගත්තොත් හොඳයි කියලා හිතන්න පුළුවන් જાති. ආර්යත්වයට සුදුසු જાති තියෙනවා ආර්යත්වයට සුදුසුයි කියලා හිතෙන් જાත් තියෙනවා. හරි භූමියට අවතීර්ණ වෙන්න නම් ඒක තියෙන්න ඕන. සුඛා සුඛ සංකාතා කුසලයි කුසලත්වයට උදව් කරන જાති තියෙනවා. කොයි මේ ධම්මා අනවිශේෂං සමාදාය වත්තති කවුද මේ ධර්මයන් හැම එකක්ම ආදරයෙන් පිළිඅරගෙන ජීවිත පැවැත්මක් ගත කරන්නේ සමනෝආ ගෝතමෝ පරිවාපන බුන්තෝ ගණාචාර්යා ඒ විශාල පිරිස් සහිත විශාල පිරිසකට ගන්නනේ ගෞරවනීය ගුරුවරුන්ද නැත්නම් සමන ගෞතමයන්ද ඒ ඒ කියන ලද උගත් අයතු බුද්ධිමත් අයතු කියන උසස් තත්වයේ ඒවා සම්පූර්ණ පවත්වාගෙන යන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඝ සංඝ ඒ කියන්නේ පිරිස ඒ සංඝ කියලා කියනකොට දැන් එතින් පස්සේ දැන් ඒ කුසල තත්වයන් අකුසල තත්වයන් අයින් කරන ඒ වචන ටික ඔක්කොම මත හිතෙන අකුසල අකුසල සංකාත ඒ ඔක්කොම ඒවා අයින් කරපු අය අතරින් ගෝතම ශා วก සංඝයාද එහෙම නැත්නම් පරේවාපන බොන්තෝ ගණාචාර්ය ශා วก සංඝද කියලා. සහෝග සංඝ කියන එක දෙකටසටම දාලා තියෙනවා. සංඝ කියලා කියන්නේ සමූහය එතකොට. භගවතෝ ශා วก සංඝෝ වෙනයි. එතකොට දැන් මෙතෙන්දි ආයෙත් කියනවා දැන් තථාගතවරයෙක් තම ඒව සම්පූර්ණයෙන් අයින් කළා ඉන්නේ. අනිත් උතුම් ගුරුවරුන් නෙබි. ඊළඟට කියනවා ඒ පිරිස් ගත්තොත් ධර්ම මාර්ගයට අනුකූල වෙන ඔය කියපු හැම දෙයක්ම නරක හැම දෙයක් මම දැන් කෙටි කියනවා නරකයි කියලා ගත්ත හැම දෙයක්ම අයින් කරලා ඉන්නේ තථාගත ශ්‍රාවකවරුද නැත්නම් ගෞතම ශ්‍රාවක සංඝයාද අනිත් ගණාචාර්යවරුන්ගේ ශ්‍රාවක සංඝයාද කියලා. උන්වහන්සේ අහනවායි කියලා. ඒක කුසල වශයෙන් තියෙන. ඒ කියන්නේ කුසල කුසල සංකාත. සේවිතබ්බා සේවිතබ්බ සංකාත. ඒ වගේ જાති තියෙනවා. එතෙන්දී ඉමේ ගෝතම ශාවක සංඝෝ ගෞතමයන් වහන්සේගේට ඇහුම්කන් දෙන උන්වහන්සේගේ ධර්ම මාර්ගයට අනුකූලව යන සංඝ සමූහය අපි දෙවෙයි කියලා හිතන්න එපා. ඒ අපිට නෙවෙයි කියන්නේ කියලා හිතන්න එපා. ඉමේ ධම්මේ අනවශේෂම් පහයි වර්තති. ඒ ගෞතම ශ්‍රාවක සංඝය තමා මේ ධර්මයන් සම්පූර්ණයෙන් අයින් කළ ඉඳහන. යං වාපන බොන්තෝ පරේ ගණාචරිකස නැත්තම් අර අනිත් උතුම් ගුරුවරුන්ගේ ශ්‍රාවක සංඝයාද කියලා. ඉතිහ කස්සප මිඤ්ඤු සමනයුං ජන්තා සමනුග ගාහන්තා සමනුභාසන්තා අම්මිහෙන තත්තේ බුයේන පසංස සෙය්‍යු. අර බුද්ධිමත් කවුරුන් නෝ මේ ගැන ගැඹුරින් විමසලා බලලා ගැඹුරින් හොයලා බලලා ගැඹුරින් ප්‍රශ්න කරලා ගැඹුරින් සාකච්ඡා කරනවා නම් අම්මේව තත්ත්වයේ බුයේන පසංසීය. අපම වැඩිපුර අපටම ප්‍රශංසා කරાવી අයින් කරන්න ඕන જાති අයින් කළ තියෙන තථාගතවරේ තථා ගෞතම ශ්‍රාවක සංඝයා අවශ්‍ය જાති ප්‍රගුණ කළ තියෙන තථාගතයන් වහන්සේ ප්‍රගුණ කරන්නේ තථාගත ශ්‍රාවක සංඝයා කියලා මා හිතනවා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනවා කතථාගතයන් වහන්සේ කතා කරන්න ඒ කියන්නේ අපි තියාගන්න යන්න උත්සාහ කරන පාරක් තියෙන්නේ ඒ පාර ගැන කියන්න හදන අඩු ගන්න උත්සාහ හරි කරනවා අපි උත්සාහ කරනවා කියලා හිතාගෙන හරි ඉන්නවනේ ඒ ආර්ය මේ ගැන සාකච්ඡා කරන තේ වන්දනීය වූ ශාස්ත්‍ර වහන්සේ ගැන ගෞරවාන්විත අපි කතා කරමු සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පිං. තෙරුවන් සරණයි අප්‍රමාණතින් සත්‍රීතුමා කල්‍යාණ මිත්‍රයනි අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු. සත්‍රීතුමා දේශනා කරපු කොටස් ආශ්‍රයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට ආරාධනා කරනවා අපිට සාකච්ඡා සඳහා ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. සරණයි හැමදෙනාටම බොහොම සාවධානව අසාගෙන සිටියේ. එකටම තවදුරටත් අහගෙන ඉන්න තමයි කැමති. මොකද මේ තථාගතයන් වහන්සේගේ මේ විස්තර කිරීම ඉතාමත්ම ගැඹුරුම විස්තර කිරීමක් කියලා මට තේරෙන තරමට හිතුනේ. මොකද මේ ක්‍රමක්‍රමයෙන් විස්තර කළාට මේ දරුණු තපස් ගරහන අය ගැන ගරහනවා කියන එක ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා අවසානයේදී ඇත්තටම මේ විදිහට මේ දන්නවද මේ ධර්මයන් අකුසල කුසල උතුම් උතුම් නොවන ඒ සියල්ල අතහැරලා ඉන්න අය දන්නවද කියලා අහන තැන උන්වහන්සේ ඒ ඒ කිසි වෙන කිසිවෙකු නොව උන්වහන්සේගේ ශාසනයේ බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකාන් වෙන්න ඕනේ ඒනුත් අරහත්ත්වයටපත් වූ අය කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එම ඒ தත්වය යටතේ උන්වහන්සේ අපිට නිවන විස්තර කරන තැන සබ්බ සංකාර සමත කියලා විස්තර කරනවානේ. දැන් ඒ විදිහට අපිට හිතුවාම තේරුම් ගන්න පැත්තක් යොමු වෙයි කියලා හිතෙනවා. මොකද මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපිට උන්වහන්සේ අවවාද කරලා තියෙන්නේ මේ සෝවාන් తত্ত্বය මනසක ඒ සකුදාගාමි තත්ත්වයේ හැම දෙෙම අවබෝධයට එන්නේ එවැනි මනසකට මේ උපාදානස්කන්ධ වල ඇතිවීම නැතිවීම දකින්න කියන එක. එහෙම දැකපු මනසක් ඇත්තටම එවැනි මනසකට පමණක් කියලා හිතනවා මේ සබ්බ සංකාර සමත තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙන්නේ. මොකද ඒ එහෙම නොවුනොත් ඒ සම්පූර්ණයෙන්ම යථාර්ථය එහෙම නැත්නම් යථාභූත ඥානය ඇති නොවුණු මනසකට මේ මේ විදිහට මේ ඇතිවන සියලු සංස්කාර අයින් කිරීමේ හැකියාවක් ඇතිවෙන එකක් නෑ කියන අදහස තමයි හිතට ආවේ. ඒ මොකද උන්වහන්සේ අපිට තවදුරටත් විස්තර කරලා දෙයි කියලා හිතෙනවා. දැනට හිතෙන්නේ ඇත්තටම මේ Nirodha ස්පර්ශ කරපු මනසකට තමයි මේ දේවල් යථා භූත වශයෙන් දැකීමේ හැකියාව තියෙන්නේ කියලා. ඉතින් ශ්‍රීමති මහත්මිය මේ අනිත් කල්යන මිත්‍රවරුන්ට අහලා අපි හරි විදියට ඒ දේ තේරුම් ගන්න උත්සාහයක් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිත් මහත්මිය. අපි ඊළඟට ජයන්ත මහත්මයාට යමු වෙන ජයන්ත මහත්මයා අපි තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නට කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය අවසරයි සත්‍යතුමනි. මට නම් හිරිච්ච මූලිකම දේ තමයි අපි කොච්චර වාග්යවන්තයිද කියලා මේ වගේ ධර්මයක් අහන්න يعني මේ වගේ ශාස්ත්‍රීය මහසය කෙනෙක් යටතේ උන්වහන්සේ විසින් දේශනා කරපු වචනයක් වචනයක් පාසා කොච්චර ගැඹුරක් එමත් නැත්නම් කොච්චර සාධාරණයක් මේ ලෝකෙට කරලා තියෙනවද කියන එක එතනින්ම පේන උන්වහන්සේගේ අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ කිසිම විදිහකට විරෝධතාවයක් අවිරුද්ධ වෙච්ච ප්‍රතිපදාවක් උන්වහන්සේ දිගටම පවත්වාගෙන ගියේ. ඉතින් එතෙන්දී දැන් අර ලෝක රෝක්ෂ ප්‍රතිපදාව වඩපු තපසුන්ට එහෙම නැත්නම් අල්ප වශයෙන් ඒ විදිහට ශරීරයට දුක් වී හෝ දුක් විඳගෙන ඒ ප්‍රතිපදාව විදින තාපසවරුන්ටත් කොහිම වෙලාවකවත් ඒක ගැරහීමක් නොකර නමුත් කරුණු කාරණා වශයෙන් ගත්තාම හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියන එකක් පැහැදිලි කරන්නේ ලෝකේට ලෝකයාට මේ දහම විවෘත කර දීපු එක ගැන හිතනකොට හිතනවා පුදුම චරිතයක් කියලා. ඉතින් ඒක තමයි මුලින්ම මතුවෙන්නේ මෙතනදී කතා කරන්න කියලා. කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙන නම් මේක මේ සූත්‍රයේ නමම වටිනවා මම හිතන්නේ අපිට හිතන්න. ඒ කියන්නේ මේක සීහනාද සූත්‍රේ සිංහනාදයක් උන්වහන්සේ කරන්නේ. පසු අපිට ඊට වඩා ගැඹුරු කරුණු වලින් දැනගන්න පුළුවන් ඒ සිංහනාදයේ තියෙන ගැඹීර తත්වය. ඉතින් දැනට හිතෙන විදිහට අපේ අපි භාග්‍යවත් අඩුම ගානේ අපිට මේ අවුරුදු 2600 ගානකට පෙර මේ වගේ උත්මේ පහළ වෙලා මේ ලෝකජ ලෝකවාසී නැත්නම් ලෝක ගිවහම හැම ලෝකයකම ගත්තාම ඒ ඒ සත්වයන්ගේ විමුක්තිය වෙනුවෙන් මොනවාද කැපකිරීමත් අනන්ත ප්‍රඥාවත් කරුණාවත් මෛත්‍රියත් ආදී අන විශේෂ ගුණාංග අපිට මේ විදිහට අහන්න ලැබෙන එක මම හිතන අපිට හිතට හරිම සතුටක්. ඉතින් ඒක තමයි මට මේ මේ සත්‍යතුමා මේ විස්තර කරන දිගටම වගේ හිතට ගලාගෙන ආවේ. ඉතින් මම හිතනවා මේක අපේ ශ්‍රද්ධාව වැඩි කරන්න. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විසින් බුදුරජාණන් වහන්සේ විසින් අපිට විවෘත කරන ලද දහම නිවන කරා ගෙනියන දුකින් මිදීම ගෙනියන. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහෙමොත් ඊට අමතරව ජාති ජරා මරණ ඒ ආදී කී අනෙක් කරුණු පහෙම මිදෙන්නට විසංයුක්තව ඉන්න. කියන්නේ මරියාදාවල නිතරෝ අසීමිතව සිත පවත්වන්නට මේ පහදලා දීපු මාර්ගය ගැන පුදුම ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක්, විශ්වාසයක් ඇති වෙන සූත්‍රයක් හැටියට තමයි මේක මම හිතන අපිට තේරෙන්නේ. ඉතින් මම හිතනවා ඒ ටික තමයි මට මේ මේ තාක්කල් සාකච්ඡා කරපු කොටස් වලින් මට මතු කර ගන්න පුළුවන් උනේ මාතුලින් මතු උනේ අදහසක් හැටියට පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි යන තමහත්මය. පේන මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. තෙරුවන් සරණයි සත්‍යදීතුමා හොඳ දේශනාවක් කළේ ඒ වුණාට මගේ මොලේ මගේ නුවණ තරම් මදිකම නිසා මට සම්පූර්ණ වැටහීමක් ආවේ නැහැ ඒක කාරණා කීපයක් මට ගැටලු මතුණා පළමුවෙන් ඒ දේශනාවේදී කියවුණා ඒක බුදුහාමුදුරන්ගේ දේශනාවේදී සමහර තපස්සය සුගතියට යනවා සමහර තපස්සය දුගතියට යනවා කියලා. ඒ කියන්නේ ස්ටඩින් කරන හැය හරි ලාභයට කරන බාලට කරන හැය හරි විදියට. ඉතින් මේකට හේතුව මොකක්ද කියන එක මට මේ සූත්‍රයෙන් මට පැහැදිලි වුණේ නැහැ. මොකද මොකක් හරි හේතුවක් තියෙන්න බෑ මේක වෙන්න. එක එකක් මට මේක තේරුන්නේ නැහැ මොකද්ද මේකට හේතුව කියන එක. අනිත් එක මට තේරුන්නේ නැත්තේ මේ මෙතන මේ වැරදි වැරදි කියලා කොට වෙන් කරන්න පුළුවන් ඒව තිබුණා. ඒ වැරදි යන වැරදි කියලා මොකද කියලා කියන්නේ වරද සහිතයි වෙන්කොට තබන ලද්දා වූ කියලා තියෙන මෙතන. මොකද්ද මේකේ මේකේ වෙනස? වැරදි දැන් දන්නවා සතුන් මරණ එක වැරදි. එතකොට වැරදි යයි වෙන් කරලා තබන ඒවයි. පැටලිල්ලක් වගේ මට පේන මොකද මට තරම් නුවණ මදිකම් මගේ නුවණ මදිකම නිසා මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් මේවට කවුරු හරි පිළිතුරක් දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. දැන් මහත්මයා සතරිතුමාට යොමු වෙන කලින් අපි ඒ ගැන සාකච්ඡා කරන කරන්න පුළුවන්ද? හොඳයි තරමක් දුරට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ. බුදුජානන් වහන්සේගේ සූත්‍ර දේශනා අපි අහලා තියෙනවා විශේෂයෙන්ම කර්මය සම්බන්ධයෙන් බුදුජානන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. එතනදිත් පැහැදිලි කරනවා උන්වහන්සේ මේ පින් කරන අය බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා දිවසින් දකිනවා මේ සමහරු පින් කරලා දිව්‍ය ලෝක වලට යන කට්ටිය. නැත්නම් සුගතියට සුගතිගාමි වෙන ආකාරය දැකලා තියෙනවා. ඒ වගේම පින් කරපු අය දුගතිගාමි වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ වගේම අකුසල් කරන අය දුගතිගාමි වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ වගේම අකුසල් කරන අය සුගතිගාමි වෙන අවස්ථාවලුත් දැකලා තියෙනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ දිවි පැවැත්ම කොහොම වුණත් ඒක මේ කය අතහැරලා දාලා අලුතින් ජීවිතයක් ලබන අවස්ථාව වෙනකොට ක්‍රියාත්මක වෙන විදිහ බොහොම ව්‍යාකූලයි. ඒකයි මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක අචින්ත්‍ය දෙයක් කියලා. ඒක හිතාගන්න සාමාන්‍යයෙන් කෙනෙකුට බෑ බුදුරජාණන් වහන්සේ තමයි ඒව ඒ නෝනින් දැකලා චතුපපාත ඥාණයෙන් දැකලා මේ ලෝකෙට දේශනා කරේ. ඉතින් ඒකින්ද අපි දන්නවා කෙනෙක් යම් කෙනෙක් බොහොම දැන් මෙතන කියන විදිහට ශුෂ්ක නැත්නම් ලෝක ප්‍රතිපදාවේ යෙදුණා අවසානයේදී තමන්ගේ ප්‍රතිසන්දිය නැත්නම් ඊළඟ ජීවිතේ කොයි වගේ එකක් වේද කියලා අපිට කියන්න බෑ කෙනෙකුට කියන්න බෑ මොකද කෙනෙකුට කියන්න බෑ ඒ දැන් බුදුජානන් වහන්සේ මහා බෝධිසත්ව කාලේ ඒ වගේ රූක්ෂ ප්‍රතිපදා මම හිතන්නේ සතියතුමන් මතු කරා ඒ වගේ දුක ශරීරයට විශේෂයෙන් ශරීරයට දුක දීමේ ප්‍රතිපදාවේ කෙලවරටම ගිය පුරුෂයෙක් උත්තම පුරුෂයෙක් නමුත් ඒක නෙවෙයි මාර්ගයේ කියන එක උන්වහන්සේට තේරලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරේ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කර්ම දැන් අපි සාමාන්‍යයෙන් ගන්නකොට කියනවා විශේෂයෙන්ම නැවත જાතියකට යන්න විශේෂයෙන් බලපානවා තමන්ගේ ඒ ගරුක කර්ම වගේ දේවල් බලපානවා ගරුක කර්ම ඊට පස්සේ ආසන්න කම්ම ආචින්න කම්ම හතත්තා කම්ම කියන ආකාරයෙන් අපි ඉගෙනගෙන තියෙනවා ඉතින් ඒ නිසා අපිට හරියටම කියන්න බෑ කොයි ආකාරයකින් කොයි විදිහට තමන්ගේ ප්‍රතිසන්දිය ලැබෙනවාද කියලා. ඒක නියත ධර්මයක් නෙවෙයි. ඇත්තටම නියත ධර්මයක් වෙන්නේ නම් අපි දන්නවා ආනන්තරේ පාප කර්මයක් වගේ දෙයක් කරපු කෙනෙක්, ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටියක සිටි කෙනෙක්ගේ ප්‍රතිසන්දිය අනිවාර්යයෙන්ම දුගති ගාමි වෙනවා කියන අපි දන්නවා. ඒ වගේම අපි ගත්තොත් හොඳ පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා විශේෂයෙන්ම සෝතාපන්න පුද්ගලයෙකුට නියතව සම්බෞද්ධ පරායනෝ අවිනිපාත ධම්මෝ කියලා කියනවා. විනිපාතයකට අපායේ දුගතියකට වැටෙන්නේ නැහැ කියන නිශ්චිත தත්ත්වය එන්නේ එතනදී. එයින් මෙහාට අපි කොච්චර අපි කිව්වේ යම් කෙනෙක් යම් යෝගියෙක් කොච්චර ශරීරයට දුක් පීඩා එමත් නැත්නම් රූක්ෂ ප්‍රතිපදාවල යෙදුනත් ඒ අනියතභාවයේ තියෙනවා. ඒක කොයි විදිහට වෙනවද කියලා හිතාගන්න බැරි ගතියක්. ඒක තමයි කර්ම විෂය අචින්තයයි කියලා කිව්වේ. එහෙම වෙන්න අවස්ථා තියෙනවා. මේක මම හිතන්නේ මට මතක නැහැ කර්මයේ පිළිබඳව දේශනා කරපු සූත්‍රයක ඒකත් සඳහන් වෙනවා. මම හිතන්නේ සත්‍යතුමා අපිට ඒ පිළිබඳව යම් කිසි දෙයක් මතක් කරයි ඉදිරියට කියලා ශ්‍රීමති මාත්මේ පෙරවස් කරනයි. බොහොම පින් ගැන්තන හත්නා. සත්‍යයතුමනි අපි නැවතත් දේශනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරමුද කියලා. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. নমස්කාර වේවා. මෙතෙන්දී ඒ අපි ප්‍රශ්නේ ඇහුවේ අර ඇත්තා ඒ අහපු ප්‍රශ්නෙටයි බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ. ජයන්ත මහත්මයා කියපු ටිකේ ඒ විදිහටම හිතේ දරා ගන්න ඕන මහා කම්මවිභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඒකේ තථාගතවරුගේ මහා කම්ම විභංගය වෙනස් කියලා අනිවාර්යෙන් වාසේ දේශනා කරනවා. තේරුම් ගන්න උදාති. මෙතෙන්දී ඒ කාශ්‍යප කියන ඒ ගුණවන්ත පුරුෂයාට බුදුහාර කියන්නේ එයා ඇවිල්ලා කොහෙද හරි අහන්න තිය අන්‍ය ආගමික සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙක් එයා ඇවිල්ලා කිව්ව මේ මිනිස්සු කියන ඔබ වහන්සේ මේ රූක්ෂ ප්‍රතිපදාවන් ගරහනවා කරන හැමෝම නිග්‍රහ කරනවා කියලා කියනවා ඒක ඇත්තද කියලා ඒකල යකිව අනිවාර්යෙන් මම ඔබ වහන්සේ එහෙම කියනවා නෙවෙයි කියලා එතකොට උදාහරණ කිව්වා එයාට ඒ කියන ක්‍රමේ අර කල්යාණ මිත්‍රයෙක් වගේ කිව්වා තථාගතවරේ ක්‍රමයක් තියෙනවා. කියන්නේ මහා කරුණාව නිසා කියන්නේ. එතෙන්දී උන්වහන්සේ මා දකින්න මේ රූප ප්‍රතිපදා තියෙන අය අභාග්‍ය සම්පන්න තත්වයට යනවා. ඒ කියන්නේ එකට ගතියක් දක්න මේ தත්වෙන් ඒක ඇතු ඉන්නේ කියන ගතියක් දන්න. මේ වෙලාව වර්තමානයේ පවතින ස්වභාවයක් දන්න. වර්තමානයෙන් පස්සේ ඊළඟ පවතින ස්වභාවයක් දන්නවා. ඒකයි කියන්නේ. ගතිංච තුච්චුතිංච ඔක්කොම දන්න යන තැන ඔක්කොම දකින්නවා කියලා. ඉතින් විශේෂයෙන් කියන්න හේතුව අර අහපු ප්‍රශ්නෙට ඒ කීපක වැරදි කියලා කියන උන්වහන්සේ ඉතින් කියන්නේ මා දකින්වා රූක්ෂ ප්‍රතිපදා තියෙන ඇත්තෝ සුගති සම්පත්ව නැත්තොත් දකින්නවා දුගති භාවටපත් වෙ නැත්තොත් දකින්න. සුගති වෙන අයත් ඉන්නවා දුගති වෙන අයත් ඉන්නවා මම මේ වචනේ හිතලා පාවිච්චි සුගති වෙන අය ඉන්නවා දුගති වෙන අය ඉන්නවා එච්චරම රූක්ෂ ප්‍රතිපදාව නැත්තු සැහැල්ලුවට මේක කරගෙන යන ඇත්තෝ සුගති යන වෙන අයත් ඉන්නවා දුගති වෙන අයත් බුධාව කියනවා එහෙම දකින්න මා තථාගතවරයෙකු හැටියට මා හැම තපසක්ම ගරහයි කියන එක පිළිගන්න පුළුවන් කියලා ඒක වෙන්න බෑ. මොකද බුදුහාරු දකින්නවා රූක්ෂ ප්‍රතිපදාවන් නැති ඇත්ත සුදුති වෙනවා. දුකති වෙනවා. දෙකම දකින්න. එතකොට ඒ ප්‍රතිපදාව ඒ බාරගත් ආකල්පයේ කරගෙන යන එක මෙනෙවි වැඩගත් වෙන්නේ. සමහරට ඒ මෙතෙන්දී නෝනත් අර කම්ම විශ්ය අචින්තේ වගේම කොයි කොහොම ඒක වෙනවද කියන එක දන්නේ නැහැ. ඊළඟට හොඳම ප්‍රශ්නයක් හිතෙන්නේ. කුසල කුසල සංඛාතා අනවජ්‍ය අනවජ්‍ය සංඛාතා සේවිතබ්බා සේවිතබ්බ සංඛාතා අලමරියා අලමරිය සංඛාතා සුක්ඛා සුක්ඛ සංඛාතා කියලා ඒ ටිකට කියනවා. කුසලයි කුසල සංඛ්‍යාතයි අකුසලයි අකුසල සංඛ්‍යාතයි. අකුසලයි කියලා තීරණය කරන්න පුළුවන් අකුසලය ගොන්නට වැටෙනවා කියලා තීරණය කරන්නත් පුළුවන්. ඉන්ද්‍ර සංගරේ ඕන වෙනවා. පසුගිය සත්‍ය අප සාකච්ඡා කරනකොට කිව්වා කියන. මුල්ම ඒ කියන්නේ සාකච්ඡාවේ මුල්ම සූත්‍රයේ මට ඒක මතක් වෙන්නේ නැහැ. ඉතින්දී අපි සාකච්ඡා කරන්න දී ඒකයි. අපි අපිට තේරෙන උදාහරණයක් ගමු. අපි නිහඬ මනසක් ඇතු ඉඳ හදනවා නිකලස් මනසක් ඇතුවේ. සිංහල මනසක් මේ මේ අවධාරණය කරන්නේ ඒකයි අත්‍යවශ්‍යම දෙයක් සිංහල බෞද්ධ මනසක් නොවේ තේරවාද බෞද්ධ මනසක් නොවේ තේරවාද හොඳ තේරවාද භික්ෂුවක් වෙන්න තතනනවා නොවේ හොඳ තේරවාද බෞද්ධ උපාසිකාවක් උපාසකයෙක් වෙන්න තතනනවා නොවේ ඒ ඒකෙන් ඉක්මවා යන්න වෙනවා ඒකට අපි හිතමු මේ නිහඬ මනසක් ගන්නට ආර්ය මනසක් ගන්නට ආර්ය ශ්‍රාවකත්වයට ගෝතම ශාවක සංගත්වයට සංඝ තත්වයට එන්න උත්සාහ ගන්න අප අප හිතමු මේ හැමදාම කියපු හොඳ වෙද්ද නේද අපි හිතමු මෙහෙම සිල්පදයක් නැහැ සාමාන්‍යයන්ට රේඩියෝ ටීවී ටෙලිවිෂන් පත්තර සංගරා වලින් අයින් වෙන්න කියලා. එහෙම කතාවක් නැහැ. නමුත් සමහර දේවල් ගැන කතා කරාම අපි හිතමු පදටම කතා කරන අපි හිතමු ග්ලෝබල් වෝමින් කියලා ඒ වගේ දෙයක් ගැන. ඒකෙත් නැතුව අනිත්‍ය නික බොහොම මානුෂීය නොනන්දමින් මේ බ්ලූ ප්ලැනට් එක විනාශ කරන්න ඉන්නවා කියලා. ඒ වගේ ඒවා කියවනවාද අපිට. අපිට ඒ පැත්තට ද්වේෂයක් ඇති වෙනවා. ඒක අකුසල සංඛාතයි ඒකට. ඒ තමන්ගේ මාර්ගය තේරුම් ගන්න තමන්ගේ මාර්ගය තේරුම් ගන්න ගත්තාම මට හිතෙනවා වෙනවා දැන් මේකට වැටුනොත් මේ ක්ලබ් එකට බැඳුනොත් පත්තර ක්ලබ් එකෙන් පුළුවන් දේශපාලන ක්ලබ් එකට පුළුවන් සංසදයට බැඳු සම්බන්ධ වුණොත් ඒක කුසලද අකුසලද කියලා හිතන්න අකුසලම අකුසලයි කියලා ගන්න පුළුවන් ඒ තමන්ගේ පැවැත්ම අනුව ඒකයි වෙන්නේ පුවත්පත් අපිට හෙළ පුවත්පතට අපව අවශ්‍යන හෙළපුවක් වෙනවා. අප කියන්නේ තමන්ගේ සම්බන්ධ වුණොත් විතරයි කියන්නේ නැත්තම් ඉන්නේ. දැන් නයිජීරියාවේ කෙනෙක් හම් බැලුවොත් එහෙම ශ්‍රී ලංකාවේ තියෙන පුවත්පතක් එයාට වෙන්නේ අපි හෙළ කියන ඇත්ත නයිජීරියාවේ දෙයක් ගැන හිතුවා වගේ තමයි. නයිජීරියාවේ ඩයමන්ඩ් කර්මාන්තයේදී සිදුවෙනා දේවල් ගැන අපි කියනවා ඒක කර්ම විපාක තමයි අපෝ බලන්නකෝ මේ කියලා අපි එතෙන්ට විතරක් කර්ම විපාක දානවා. නයිජීරියාව කර්ම විපාක, ශ්‍රී ලංකාව කර්ම විපාක නෙවෙයි. සුන්දරත්ව විනාශ කිරිල්ල. සුන්දර සංස්කෘතියක් ඒ විදිහට අපි හිතන්නේ. ඒක ඒක හැටියක්. ඒ ගන්න හැටි තමයි කිව්වේ. අපි සුනාමියෙන් ජපානයේ විනාශ වෙච්ච එක වැඩි ඔළුවට යවෙන්නේ නැහැ. ඒ පුංචි දූපත විනා තමන්ගේ ශරීරයේ මතුවලා ආපු පුංචි දූපත විනාශ වෙච්ච එක වැඩිපුර හිතට දැනෙනවා. ඒ නිසා එතකොට ඒවා අකුසල කියලා කියන්නේ දැන් පවුම නෙවෙයි කුසලයි මේක සේවිතබ්බයි සේවිතබ්බ සංකාතයි අසේවිතබ්බයි අසේවිතබ්බ සංකාතයි ඒක අසේවිතබ්බයි කියලා ගණන් ගන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා ආර්යත්වය නෙවෙයි ආර්යත්වය නොවන තත්වයට ගණන් ගන්න කුසල පැත්තෙන් නම් සේවිතබ්බ සේවිතබ්බ සංකාතා ආර්යත්වයේ පැත්තට තල්ලු වෙනවා ආර්ය පැත්තට තල්ලු වෙන්නේ නැති જાති සුඛා සුඛ සංකාතා ඒ නිසා තමයි මේ තථාගතවරයෙක්ගේ අන් ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මේ සූත්‍ර 13ේම උන්වහන්සේ පෙන්වන්න හදන්නේ මේ මේ 13ේ පෙන්වන්නේ ඉතින් තැන් උද එක එක්කෙනාට කියපු જાති මහතෙරුන් වහන්සේලා ඒක සම්බන්ධ කරලා තියෙනවා සංග්‍රහක දෙවහන්සේලා ඒ රාජගහ නගරයේ මේ 13ේ මිති මේකේ විස්තරය එතකොට ඒ තමන්ගේ ප්‍රතිපදාවට අනුව තමයි ඒකේ දැන් හරියට අපි හිතමු තමන් කම්පියුටරෙන් කාර්යාලේ කම්පියුටරේ වැඩ කරගෙන කම්පියුටරේ ඉන්නකොට දවල් කෑමෙන් පස්සේ අපි හිතමු නිදිමත ඒක දිහා බලන්න බෑ තේරෙන්නේ ගැටලුවක්වත් තේරෙන්නේ නැහැ මේකට මේ ළඟ මීටින් එකට කියන්නේ මොකද්ද වෙබිනාර් එකට කියන જાති මොකද්ද කියලා තේරෙන්නේ එතකොට අපිට පුළුවන් මේ අවධානය වැඩි කරගන්න නම් ඒ වැඩේ ගැන වැඩි සැලකිල්ලක් තියාගන්න ඕන කියන එක දන්නවා. නමුත් දැන් ශරීරයේට රජස්විඥාන දීලා වැඩි, තමස්විඥාන දීලා වැඩි, නැත්නම් වැඩි බුලක් දීලා තියෙනවා ප්‍රමාණයට. එතකොට ශරීරයක් උත් ඉන්න ඒකට නිදිමත වෙනවා. දැන් තියෙන හොඳ වැඩේ තමයි එක්ක ශාරීරිය යෝග කරනවා යෝග කරනවා එහෙම නැත්නම් ටිකක් එළියේ ඇවිදිනවා. බැලුර ඇවිදිනවා. වේගවත් ඇවිදිල්ලක් කරන ශරීරයේ පනපවන්නට. ශරීරයට පනපවා ගන්නට. අන්න ඒක තමයි කුසල සංකාතේ දක්ෂ කියලා හිතන්න පුළුවන් જાති. ඊළඟ දවසේ ලන්ච් පැකට් එකට වෙනද බත් ඇඳි හතරක් බෙදා ගත්තම එදා මම දෙකක් බෙදාගෙන. මොකද මම දන්නා මේක හතරක් වුණොත් එහෙම නිදිමත වෙනවා. දෙකක්. රාජසික්කයෙන් වැඩි නම් තාමසික්කයෙන් වැඩි නම් ඒ වගේ වගේ අයින් වෙනවා. ඒවා ඒකට ඒ පැත්තට ගණන් ගන්න පුළුවන් කම්පියුටරේ වැඩ කරනකොට මගේ සෙමිනායකේ මං ඉන්ට්‍රෝන තාපයක් මට නිදිමත වෙයි ඒකින්ද මම ඊට කලින් එකට තියෙනවා නම් 12 මාර්ට මම යන ඇවිදින්න ඇවිදලා එනවා. ඇවිදිල්ල රැකියාවට සම්බන්ධ වෙන්නේ ඒ පැය භාගයකට ගෙවෙනවා නේද? තව සමහර තැන්වල පුළුවන් හැම පැය දෙට විනාඩි 20ක් නාඩු ගන්න පුළුවන්. එතකොට නැතත් ඒ අර කොම්පියුටර් ඒ සෙමිනාර නැත්නම් බෙම්ඩා එකට උදව් වෙනවා මගේ ඇවිදිල්ල. ඒක තමයි කුසල සංඛාතා සේවිතබ්බ සංඛාතා කියන්නේ. ආරකට උදව් වෙන જાති තියෙනවා. ඉතින් ඒක තමන් ඉන්න පරිසරේ පරාසය කියලා කියන්නේ ඒ අනුව තමන් ඉන්න ප්‍රතිපදාවන තේරුම් ගන්න. මේක කළොත් මේකට වාසිදායකයි. මේක කළොත් මේකට අවාසිදායකයි. ඔහුම හොඳයි පුදු සරණයි. බොහොම පෙරවන් සරණයි බොහොම පෙරවන්. බුදු සරණයි බුදු සරණයි ඊළඟට ධර්ම සාකච්ඡාවට එන ඔක්කොම සුග දිගා වෙනවා කියන්නත් ඒකත් තියෙන්නේ අපි මේ දුක තපස්සින්ම දාන්න එපා ඒකට හොඳද අපි අපි Javaගමු ඒකට ඊට කස්ස පැත්තට කියනවා බුදුහාමුදුරුවෝ අත්තිකස්සප මග්ගෝ අත්තිපටිපදා යථා පටිපන්නෝ ඔන්න හොඳ වචන තියෙන්නේ. මෙයා හොඳ වචන. ඒ කොයි බුදුහාමුදුරුවෝ ළඟ තියෙන ආවර්තනීය මායාව ඒකයි. කස්සප ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා මාර්ගයක් තියෙනවා. යථා පටිපන්නෝ ඒ කියලා දෙන ප්‍රතිපදාවට අනුරූපව ජීවිතය හසුරුවා ගත්තොත් ඔන්න හොඳ වචනේ. සාමඤ්ඤේ විඤ්ඤස්සති සාමන් දක්කති. තමන්ටම මේක තේරෙන්න පටන් ගන්නවා තමන්ම මේක දකින්න. එතකොට පොතේ තිබුණට නෙවෙයි. ඒ යථාපටිපන්නව ඒ ප්‍රතිපදාට අනුරූප ගිහිල්ලා සාමඤ්ඤේ විඤ්ඤස්සති සාමන් දක්කති. තමන්ම අවබෝධ දෙසටම අවබෝධ වෙන්න පටන් ගන්නවා තමන්ටම තේරෙන්න පටන් ගන්නවා දක්කති කියන දකින්නවා අර පස්සට කියවාගේ ඒකර අර මරියාද ඉක්මවා යන ඒක ඒ දැකිල්ල වචන නෑ ඒ වචනේ වචන නෙවෙයි දැකිල්ලෙදි තියෙන්නේ ඉතින් දිත්තේ තන්ට තේරෙනවා සමනෝ ගෝතමෝ ගෞතම කියන ශ්‍රමණයාම නේද කාලවාදී භූතවාදී ධම්මවාදී අත්වාදී විනයවාදී ඒ ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවට ආවොත් ඒ ඇත්තන්ටම තේරෙනවා ඒ ඇත්තන්ටම පේන්න පටන් ගන්නවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමා කාලවාදී අවශ්‍ය වෙලාවට ඉදී කියලා දෙලා දීලා ඒ වෙලාව ඒ తත්‍රයට උන දෙයක් කියලා දීලා තියෙනවා. භූතවාදී. සිදු වෙච්ච తත්වය ගැනයි උන්වහන්සේ කතා කරලා තියෙන්නේ. අත්වාදී. හිත ඇති දෙයක්මයි. ඒ කියන්නේ යට යටි ජීවිතේ පාන පෙවිල මේක දකින්න පුළුවන් දෙයක්මයි කියලා තියෙනවා. ධම්මවාදී. ඒ වගේම උතුම් දෙයක්මයි කියලා දීලා තියෙන්නේ. විනයවාදී වගේම ආචාරශීලීත්වයේ politeness එක වැඩි කරන දෙයක්මයි ගෞතමයන් වහන්සේ දීලා තියෙනවා. මම එවිනේ කියන එක අපිට ගැළපෙන වචනේ පාවිච්චි කරනවා. අපි දන්නවා විනය කිව්වා. එයාටම තේරෙනවා එතකොට. කතමෝච කස්සප මග්ගෝ කතමා පටිපදා. මොකද්ද කාශ්‍යප මේ මාර්ගයේ මේ Tamanට අඩිය යන්න පුළුවන් ප්‍රතිපදාව මොකක්ද? Taman Tamanට ගාව ගන්න ඕන පිළිවෙත් ශික්ෂා සම්මුතිය මොනවද? යථාපටිපන්නෝ ඒ විදිහට පිළිපන් ඒ වචන ඉගෙන ගන්න ඕන පිළිපන් කියන එක දාන පිළිපන් කියනකොට ඒකට ඇවිල්ලාම ඉන්න ඕන. සාමඤ්ඤේ වෙඤ්ඤාස්සති සාමන් දක්කිත. රෙසිඩි හොදනකොට අපි ලේබල් එකේ කියවන්නේ මේක උණු අතරින් හොදන දැල් අතරින් හොදනවා ඩ්‍රායර් එකට දානවාද කියලා ඩ්‍රායර් එකට දැම්මොත් මොකද වෙන්නේ ලයින් ඩ්‍රයිව්ද ෆ්ලැට් ඩ්‍රයිව්ද කියලා ඒ වගේ තියෙනවා සීල් වලත් කොහොම කරොත් ඒක හරියන්නේ කියලා ඒවත් තමයි ප්‍රතිපදා කියලා කියන්නේ ඒක ගාව ගන්න ඕනේ ඒක ගාව ගන්න ඕනේ ඒ තමන්ටම තේරෙනවා. යථා පටිපන්නෝ සාමාන්‍ය විඤ්ඤාසති සාමන් දක්කති සමනෝ ගෝතමෝ කාලවාදී. එයාටම තේන මේ ශ්‍රමණ ගෞතමයන්මයි කාලවාදී, භූතවාදී, අත්වාදී, ධම්මවාදී නිවාදී. මොකද්ද ප්‍රතිපදා? අපි අප අහලා අහලා තියෙන අවුරුදු තුනේ ඉඳලා කියන්න පුළුවන් ඕක. සම්මා දිට්ඨි අය මේ වරිවට්ටන්ට මග්ගු වෙන එකක් නෙවෙයි මේ කොටස් 8කින් තියෙන ආර්ය මාර්ගය. කොටස් 8කට කඩලා බලන්න පුළුවන් ආර්ය මාර්ගය. කොටස් 8කින්ම සම්පූර්ණ වෙන එක. සියයේදී ඒ කියන්නේ සියයේදී කියන්නේ ඒ කියන්නේ කියන එක. සම්මා දිට්ඨි. අපිව දන්නවා දැන් සම්මා දිට්ඨි කියනකොට මොකක්ද කියලා දන්නවා. සම්මා දිට්ඨි සූත්‍රයනවත් දන්නවා. අන් ඊට වඩා ගැඹුරට ගියාමත් දන්න සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප දන්නවා. සම්මා වාචා මම ඒ වගේන කියන්නේ සම්මා කම්මන්ත ඊට සම්මා ආජීවය සම්මා වායාමය සම්මා සති සම්මා සමාධි ඒ ඒක හොයාගත්තේ ගෞතම යන සිද්ධාර්ථයන් වහන්සේ තමයි තේරලා තේරුම් ගත්තේ මේක තේරුම් අරගෙන කීම මේක Tamanට තේරෙන්න පටන් ගන්නවා. අයං කෝකස්ස මග්ගෝ අයං පටිපදා මේකයි කාශ්‍යපේ පාර මේකයි මාර්ගය මේකයි පිළිවෙත් සමූහය කරන කියන විදි විත්තික මේකයි යති යථා පටිපන්නෝ සාමාන්‍ය විඤ්ඤාසති සම්බන්ධයි එතකොට ඒත්තන්ට තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේමයි කාලවාදී, භූතවාදී, ධම්මවාදී, විනයවාදී කියලා. ඊට පස්සේ එන ටික මා අත්හරින්න හිතුවා. ඒ කියන්නේ අප දන්නවා සිද්ධාර්ථ දැන් සිද්ධාර්ථ බෝසත් හිතලා බලන්න. එයා ඉතින් මේකට සූදානම් වෙලාම ආව the chosen figure එක මේ බුදු වෙන්නේ අනිවාර්යෙන් ඉහළම ශාස්ත්‍රඥෝ නැකත්කාරයෝ ජ්‍යොතිර්විද්‍යාඥෝ කිව්වනේ අනිවාර්යෙන් මේ සමහර වැඩි අය කියන එක්ක සක්විති වෙනවා නැත්තම් බුදු වෙනවා කියලා. හරි පොණ්ඩානි කිව්වමනේ කිව්වනේ කොහොම හරි මෙයා බුදු වෙනවමයි කියලා. ඒ தත්ත්වය එතකොට අනිවාර්යයි. මේ ගමන් මාදී සිද්ධාර්ථ නතර කරන්න බෑ කාටවත් කියලා. අපච්චිට බැරුණා නතර කරන්න. යසෝදරාවන්ටත් බැරුණා නතර කරන්නට. පුංචි අම්මටත් බැරි වුණා නතර කරන්නට. කොහොමරි මාර්ගයේ තව තීරණුණා. අවතීර්ණ වෙලා පිළිගත් සමූහය එයත් කළා. අපත් කරන්නේ ඒකයි. කොච්චරනම් පිළිගත් සමූහය කරන්නයි අපි නැඹුරු වෙන්නේ. සංස්කෘතිය විසින් උරුම කර දුන්න මාර්ගයට කාලවාදී භූතවාදී ධම්මවාදී විනයවාදී කියලා බලන්නේ ඒ සිද්ධාත් ඒක අනුගමනය කළා. ඒ ඒ ඒ ටික තමයි කියවෙන්නේ එතකොට. එතකොට ඒකවක් කරන ඉන්නවා. මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. එතෙන්දී බුදුහාමුදුරන් හදන්නේ තෙන්දී ඒ වගේ වගේ ගැඹුරු ප්‍රතිපදාවන්ට අනුයුක්ත වෙන අය. දැන් අර මජ්ක්‍ධිම නිකාය සීහනාන්ද සූත්‍රයේ හෙළබසින්ෝ කියලා බලන්නට. සිදුහත් ජවන් මාර්ගය. සිදුහත් ඇතිච්ච තැන්. සිදුහත් සංස්කෘතියට හිරෙබෙච්ච විදිය. ඒ කියන්නේ දැන් අප දන්නවා ඒක කොයිතරම් පිළිගත් ක්‍රමේ වුණාද කියතොත් අනිවාර්යෙන් යා බුදු වෙනවා කියලා තීරණේ නිගමනය කළ රාජ්‍ය මන්දිරයේදී ප්‍රකාශ කරපු ඒ කොණ්ඩඤ්ඤත්ත මහණුණා අනිවාර්යෙන් සිද්ධාර්ථයන්තුරු ලෑස්තිලා ඉන්න ඕනේ කියලා. එයා පවා සිදුහත් අත්හැරලා ගියා සිදුහත් ඒ මාර්ගය අයින් කරගත්තා. මොකද පිළිගැනිල්ලට ඒ තරම් සම්බන්ධයි. කොණ්ඩඤ්ඤ එයාගේ අනිවාර්ය එක ඇඟිල්ලක් උස්සලා කිව්වයි කියලා කියන්නේ එයා පවා සිදුහක් දාලා ගියා මෙයාට මේ මෙයාට නම් බුදු වෙන්න බෑ මේ මාර්ගය අත්හැරලා ඔන්න කන්න පටන් ගත්තා. ඒ තත්ත්වෙ. ඒ නිසා ඒක ගැන හිතන්න ඕන දෙයක්. ඉතින් ඒවා ගැන බුදුහාමර මෙතෙන්දි කියලා මෙන්න මේ විදිහට මේ විදිහට පිළිගන්න ක්‍රම දැන් අපි ක්‍රම තියෙන්නේ එහෙම දැන් පින් පින් අනුමෝදන් කරනකොට සුදු රෙද්දක් එල්ල ඒක උඩ පැම් භාජනේ තියන්න ඕන නැත්තම් පැම් පිඤ්ඤන්නේ කියන කතා වගේ දේවල්. ධම්මචක්කේදී සද්ද මනු සද්දං අනුසාවේසුම් කියනකොට හේවිති ගහන්න ඕන කතා. ඒවා ඒ ඒ වුමනාව જાතේ පිළිගත් જાත්‍යන් ඒවා. සමහර ඒවා කෙරේ නැත්තම් ඒ ධම්මචක්කේ වැරද්ද නැහැ කියන වත්තේ තමයි කතා කරන්නේ. අන්න ඒ වගේ જાති. ඒ වගේ පිළිගත් සමූහයක් ඒ කාලේ බුද්ධ භාවය කියන එක ඒ බුද්ධත්වය කියන බුද්ධත්වය ලබන්නට පිළිගත් ක්‍රමය අනුගමනය කරන්න ඕන වුණා. ඒ ටික තමයි කියන්නේ. ඒ නිසා මම ඒ ටික අයින් කරනවා. එහෙම ගැඹුරුම අපි කියතිම දුෂ්කර වූ ප්‍රතිපදා මාර්ගයකට අවතීර්ණ වෙන සත්‍ය ගවේෂකයන් තුල තස්ස ඡායන් සීල සම්පදා චිත්ත සම්පදා පඤ්ඤා සම්පදා අභාවිතා හෝති අසච්චිකට බුදුහන් දෙතින්දි මේ අචේලකස් සපත්තට කියන්නේ ඒ ගැඹුරුම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙච්ච තුතල හෝ සීල සම්පත්තිය චිත්ත සම්පatti කියන සමාධි සම්පත්තියක් ප්‍රඥා සම්පත්තියක් හරි මාර්ගයට යන විදියට අභාවිතා හෝති අසච්චිකතා ඒත්තංගේ තුල ඒ සීල සම්පදා ද මතක් කරන අපි එකට එනවා ඊට පස්සේ චිත්ත සම්පත අපට ගාව ගන්න වෙනවා මේ කොච්චර කතා කරත් තමාට කිලසක් තිී කොච්චර ඔහේ කතා කළත් මේ සූත්‍ර ඔහේ ළඟ සීල සම්පදාවට ගෑවෙන්නේ නැත්නම් චිත්ත සම්පදාවට ගෑවෙන්නේ නැත්නම් පඤ්ඤා සම්පදාවට ගෑවෙන්නේ නැත්නම් වැඩන්නේ මේ කතාවෙන්. ඒ තමන්ටම ගැඹුරු මනස දාගන්න. එතකොට බුදුහා ඊළඟට කියන වචනේ අතකෝසෝ ආරකායේව සාමාන්‍යා ආරකායේව බ්‍රහ්මඤ්ඤා ආරකා කියලා කියන්නේ දුරස් දුරින්ම දුරස් එයා සාමාන්‍යත්වෙන් සහ බ්‍රහ්මණ්‍යත්වෙන් එකකින් සත්‍ය අවබෝධය සඳහා යන මාර්ගයේ මාර්ග දෙකක් ඒ කාලෙත් තියලා තියෙනවා ඒතර ඔය බ්‍රහ්මත්වය සහ ශ්‍රමණත්වය කියන්නේ ශ්‍රමණත්වය මාර්ගයෙන් ගිහිලම ගෞරවේ ශ්‍රමණත්වයට ඉහෙළම වන්දනීයත්ව ලබා දුන්නේ තථාගතයන් වහන්සේ එතෙන්දී ඒ ඇත්තන්ට මේ මාර්ගයේ එක ඒ තපෝ තපස්ක්‍රමී වැරද්ද වෙන්නේ එතෙන්දි නිර්ාර්ථක කියන්නේ ඒකයි. අර්ථ සහිත සහිත බව අතුරුදහන් වෙලා. ඒ නමුත් ඒ කට්ටිය සාමාන්‍ය සංකාතයි ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් සාමාන්‍ය සංඛාතයි ශ්‍රමණයෝයි කියලා අපි ගණන් ගන්නවා. බ්‍රාහ්මණයෝයි කියලා ගණන් ගන්නවා. දැන් ඒ ශ්‍රමණ ඒ ගොඩක් නෙවෙයි ඒ ඒ ගොඩකට දාන්න එපා ශ්‍රමණයෝ කියන මේ කට්ටිය බ්‍රාහ්මණ. ඒ තමන්ගේ අවසාන පරමාර්ථය උදෙසා වෑයම් කරන්න. එක එක ක්‍රමී. ශ්‍රමණ භාවය අනුව හරි බ්‍රාහ්මණ භාව අනුව හරි. ඊට පස්සේ කියන්නේ අතකෝ සෝ ආරකායි වෙස් සාමාන්‍ය ආරකාව බ්‍රහ්මඤ්ඤ ශ්‍රමණත්වයෙන් දුරින්ම දුරයි බ්‍රහ්ම බ්‍රහ්මත්වයෙන් දුරින්ම දුරයි. නැත්නම් බ්‍රාහ්මණත්වේ. යතෝකෝ කස්සප බික්ඛු යම් විදියකට කාශ්‍යප භික්ෂුවක් අවේරං වෛරයෙන් තොර වූ හොඳ මතකයේ තියෙන්න ඕන අපිට වෛරයෙන් තොර වූ වෛර අප කියන ඒක බැඳෙන හැටි නම් නව විදියකට Tamanට අහිත කම් කළා Tamanගේ හිතවත් අහිත අහිතකම් කළා Tamanගේ අහිතවත් ආයත හිතවත්කම් පෑවා කියලා දැන් තේරෙන්න ඕන මේනකොට ඒකෙන් නේද එන්නේ කියලා වෛරී බව කියන්නේ ද්වේෂය කියන එක තියාගෙන ද්වේෂය තියාගෙන සිදවන්ත සැලසුම් කර කර ඉන්නවා වචන වලින් සිදවන්ත කායික රිදවන්න. වචන වලින් රිදවීම ගණන් ගන්න නැති තත්ත්වයක් තියෙනවා වගේ. අකුරු වලින් රිදවන්නත් පුළුවන් කෙනෙක්. අවේරං අභ්‍යාපජ්ජ නොගැටෙන. ව්‍යාපද්ද කියන්නේ ඒක නොගැටෙන තත්ත්වයක් තියෙන. ඇති මෙත්ත චිත්තං මෛත්‍රී සිත් භාවේති. භාවවත් භාවිත කරනවා නම් ඊළඟට ආසවානංච කය ආශ්‍රව කියන ඒවා ගෙවිලා ගිහිල්ලා ඉවරයක් වෙලා ගිහිල්ලා අනාස වූ චිත්ත විමුක්තියක් ලැබෙනවා පඤ්ඤා විමුක්තියක් ලැබෙනවා ditthේව ධම්මේ මේ ඇහැ මේ කන මේ දිව මේ නාසය මේ ශරීරය මේ මනෝ පාවිච්චි කාලය තුලදී සයං අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙති අයං උච්චති කස්සබ බික්ඛු සමනෝයිති බ්‍රාහමනෝයිති මෙන්න මේ වගේ සත්‍ය ගවේෂකයා තමා ශ්‍රමණයා කියනවා නම් කියන්න පුළුවන් බ්‍රාහමණයා කියලා කියනවා නම් කියන්න පුළුවන් ඊට පස්සේ තවත් ඒ අනිත් ප්‍රතිපදා මාර්ග වලට ආයෙත් බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහටම ඒ අත්තන් ළඟ එකින් නැත්තේ සීල සම්පදාව, චිත්ත සම්පදාව, ප්‍රඥා සම්පදාව ආභාවිත නිසා සාක්ෂාත් නොකරපු නිසා. ඒ නිසා තමයි ශ්‍රමණත්වෙන් සහ බ්‍රාහ්මණත්වෙන් අයින් වෙන්නේ. ආයතුනාසි කියන අවේර අභ්‍යාපජ්ජ මෙත්ත චිත්තේ භාවිතා වෙනවා නම් මේ මේවා දැන් අච්චේල කස්සපට නෙවෙයි මේ කියවෙන්නේ අපටත් කියවෙන්නේ 2020 දානමේදී ඒක අපිට මතක් වෙනකොට අර අර කියපු විදිහට ගෞතම ශ්‍රාවක සංඝත්වයට අනුරූප වෙන්නට උත්සාහ ගන්නක් තියෙනවා. කතා කරන්නාද ඇතුළු. අප හැමෝ යලි සීපත් කරන එක අත්‍යවශ්‍ය භෞතේ නිසා අපි හැමෝම එකම වන්දනා ගමනක් යන වන්දනා නඩියක්. තථාගතයන් වහන්සේට අනුරූපව උන්වහන්සේගේ දේශනෙට අනුරූපව ඒ මාර්ග සලකුණු බලමින් මේ මාර්ගය අවතීර්ණ වෙන්න ඕන. එතකොට එතෙන්දි දැන් මේ විදිහට ඔක්කොම අර අර ප්‍රතිපදා ක්‍රම කියලා ඒ ක්‍රම ගොන් ඒක එක එක ක්‍රම තියෙනවා. සමහර පිළිපන් ක්‍රම තියෙනවා. මේ විදිහට ඉන්නවා, මේ විදිහේ ඉන්නවා, මේ විදිහට කනවා, මේ විදිහට කන්නේ නැහැ. මේ විදිහට අනුන්ගෙන් පිළිගන්නේ, මේ විදිහට පිළිගන්නේ නැහැ කියලා මම ඒ ටික සම්පූර්ණයෙන් අයින් අත්හැරලා දානවා. ඊළඟ ඇඳුම් අඳින ක්‍රම තියෙනවා. ඒ අයත්ලා අවේරබ්භ්‍යා චිත් සීල සම්පදා චිත සම්පදා පඤ්ඤා සම්පදා අභාවිතනං අත්‍යවශ්‍ය බව තේරුම් නොගත් තනං යත් එකෙන් දුරයි. නම් කොයිම් වෙලාවක හරි අවේර අභ්‍යාපද්ද මෙච්ච සිත්තේ තියෙනවා නම් ආශ්‍රවයන්ගෙනුත් අයින් වුණා නම් ඒ දෙකම තියෙනවා. ඒතකොට කරුණු දෙකක් කියනවා. පළමු කොට මෙච්ච සිත ඇති කරගන්න. මෙච්චිත කියනකොට මුළු ප්‍රජාව කෙරෙහි මේ පෘථිවියේ ගෝලේ ඉන්නවනේ එක එක ප්‍රජාවල් එක එක තැන්වල ඒ ජලාභුජ වෙච්ච ඇත්තු ඉන්නවනේ අපි. ඒ ජලාභුජ වෙච්ච එක හපංකම නෙවෙයි මොනවා හරි කර්මානුරූප අපේ තෙන්ට ඉතින් ඒ ඒ ඒක පහු කරගෙන යන්න වෙනවා. ඒ පහු කරගෙන යන්න වෙනවායි. ජලාභුජයෙන් ලැබිච්ච ශරීරයට අනුරූපව බෙදිල්ල පහු කරන්න වෙනවා. මම මේ කාටොන් නොසේ දෙන්න හිතලා කියන જાති හොඳද? යවුරු වචනම නෙවෙයි. ඊට ඒ ටික කිව්වහම අචේලක කස්සපැත්ත කියන මම මේ ටික අපි ඉවර කරමු හොඳද? ඒවං උත්තේ අචේලෝ කස්සපෝ භවන්ත භගවන්තන් ඒ භාග්‍යතුන් වහන්සේ අචේලක කස්සප මේ කියවා. දුක්කරම් භෝගෝතම සාමාන්‍යං දුක්කරම් බ්‍රහ්මඤ්ඤං මේ ශ්‍රමණත්වය කියන එක කරන්න අමාරු දෙයක් ගෞතමයන් වහන්සේ. මේ බ්‍රාහ්මණත්වයට පිවිසෙනවා කියන එක අමාරු දෙයක් කරන්න. බ්‍රාහ්මණත්වය කියනකොට ඒක කාස් සිස්ටම් අනුව කියන මේ ඉතිහා තත්ත්වයක් තියෙනවා. සමහර ඇත්ත පිළිපදින ක්‍රම තියෙනවා ඒක හරි වැරදි කියන එක දර්ශනානුකූල කියන නෙවෙයි පිළිපදින ක්‍රම තියෙන ඔය පෝසත අෂ්ටාංග සීලයෙන් පටන් අරගෙන පොඩි ළමයි නිනම් චක්‍රතම් පිළිපන්න තියෙනවා. ඒ ටිකට ඒ ගැන ගෞරවයක් තියෙන්න ඕනේ ඒකට. ඒතකොට ඒක දුෂ්කරයි කියවයි. බ්‍රාහ්මණත්වයට ඇතුළු වීම සමනත්වයට ඇතුළු වීම දුෂ්කරයි. කරගෙන යාම. සංඥාවක් ගැනීම නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕනේ. දුක්කරම් භෝගෝතම සාමාන්‍යං දුක්කරම් බ්‍රහ්මඤ්ඤං එතකොට බුදුහාම කියනවා පකති ඒසා තස්සප ලෝකස්මින් දුක්කරම් සාමාන්‍යං දුක්කරම් බ්‍රහ්මඤ්ඤං ඒක ප්‍රകൃතියක් බයි ඒක ස්වභාවයෙන් මේක අමාරුයි ඒක එහෙම තමයි පිළි අරගෙන තියෙන්නේ නමුත් බුදුහාමුදුරුවෝ තෙන්දි කියනවා අර ප්‍රතිපදාවල් වලට අනුරූපව මේක සමනත්වය දුෂ්කරයි සමනත්වය බ්‍රහ්මනත්වය දුෂ්කරයි කියලා කියනවා නම් ඒක හරියන්නේ නැහැ කියලා මම ඒ ටික කියන්න ඉන්නේ. මොකද ඒක බුදුහමොඳට විස්තර කරනවා ඇයි එහෙම වෙන්නේ කියන්නේ. එයා කියලා කස්සපැත්තට. කොහොමද විස්තර කරනවා. එතන මෙතෙන්නේ විශේෂයෙන් කිව්වේ ගන්න රූක්ෂ ප්‍රතිපදාවම නෙවෙයි සීල සම්පදා, චිත්ත සම්පදා, පඤ්ඤා සම්පදා මේ ඇඟ තුල ගාව ගන්න වෙනවා. මේ වචන තුල. ඊට පස්සේ අවේර අභ්‍යාපජ්ජ මෙත්ත චිත්තේ පවත්තයි. අමාරුයි ඒක. අවේර අභ්‍යාපජ්ජ මෙත්ත චිත්තයක් තියාගන්න එක අමාරුයි. කියන්න ලේසි නමුත් ඒක අමාරුයි කියන්නේ හෙල්ලෙන තැන් රිදෙන තැන් ඇනෙන තැන් එනවා හරියට බැඳිල්ල නිසාම ඒක වෙන්නේ බැඳිල්ල නිසා ඒක වෙන්නේ අන්න එතෙන්දි තමයි අර කුසල කුසල සංඛාතා වෙන්නේ කුසල සංඛාත කියන දේවල් වලට ගෑවා ගන්න වෙන්නේ තෙන්දි සේවිතබ්බා සේවිතබ්බ සංඛාත තමන්තේ ඒක සීවිතබ්බයි කියලා නීතියක් නෙවෙයි සීල ප්‍රතිපදාවෙම නෑ ඒක. නමුත් කරත් ඒකට ගුණයි කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයන් තේරුම් ගන්න සම්මා සම්බුදු සරණයි අපි කිව්වත් වගේ අර කල්‍යාණ මිත්‍රයන් මිත්‍රයන් වාග්ය සම්පන්නයි තථාගත ශ්‍රාවකත්වයකට හිතින් හරි හිතාගන්න පුළුවන් වෙච්ච එක ගැන නැත්තම් මේ හදවතේ හදවත කරදරයක් නැතුව ඔළුව කරදරයක් නැති විවරේන තථාගත වචනේ ඒක ලොකු භාගියක්. තර්ක නොකර ඒක ඒක විවර වෙනවා. කතා කරන්නට හුම්කම් දෙනවාම නෙවෙයි. නමුත් තථාගතත්වයට විවර ඒ ඒ ගෞරවණීය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මායාගේ පුතා බිම්බාගේ කල්යාණ මිත්‍රයා සාල පරිත්‍යාගයක් කළා මේ කියපු දුෂ්කර ප්‍රතිපදාවන් කරලා කරලා යවවන ශරීරය කෝටි ප්‍රකෝටි වද දුන්නා. කල් සිහියෙන් කල්පනාවෙන්. ඒ ඒ සතරගතයන් වහන්සේට নমස්කාර වේවා. පැවැත්ම පූජා වේවා. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පිං. බුදු සරණයි බුදු. සරණයි වහන්සේ සතරේතුමා සතරේතුමා පොඩි වචනයක් තියෙනවා කෙටියෙන් පැහැදිලි කරලා දුන්නොත් ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ පරියාය බත්ත භෝජනානුയോഗ මනියුත්ත කියන එක පොඩ්ඩක් ඒක කඩලා ගත්තාම මොකක් වගේ අදහසක්ද තියෙන සතිතුමා තිරන් සරණ අද්දමාසිකම්පි පරියාය බත් භෝජන අනුയോഗ අනුයුත් එතෙන්දී අද්දමාසිකම්පි එතෙන්දී එකක් අද්දමාසිකන් අපි පරියාය භක්ත භෝජන අනුയോഗ අනුයුක්තු පරියාය කියන්නේ කියලා දුන්න ක්‍රමයක් තියෙනවා ඒ පොතේ මෙන්න මේ විදිහටයි මේක කරන්න ඕනේ කියලා. දැන් අර කියලා තියෙන දැන් ගැබිනි එකකින් කෑම ගන්න. මං කෑම ගන්නකොට ඒ අතරින් කෙනෙක් මම මම අපි හිතමු මං පින්ඩ පාත්‍රයෙන්ද පාත්‍රයක් අරගෙන ගියක් ඉස්සරහින් ඒ ගැසරෙන් ගොනෙක් යනවා මැද්දෙන් හරිය බට්ටි කරන් එනවා මට දෙන්න පිට්ටු හරි ආප්පේ හරි මොන හරන් මම පාරායනේ අර පැත්තේ පාත්‍රය තියාගෙන ඉන්න. එතකොට ඒ අතරින් යනවා ගෑබිනියක්. එහෙම නැත්නම් පුංචි දරුවෙක්, කිරිපෝන අම්මා කෙනෙක්. එතකොට එයාගේ පොතේ අණුව කියලා දෙනවා. හා මේක ඉඳන් ගන්න බෑ කියන. ඒකේ කිල්ලට අර ලංකාව කියන්නේ කිල්ලට අවුලවා. අන්න ඒවා තමයි පරිහාය කියන්නේ. ඒ වගේනේ චේර මහන්සෙන්ටව සමහර තේරුම් ගන්න එක හොඳයි යන්නේ. ඒ පරියාවල් පරියාය වල වලට අපත් අහුවෙලා ඉන්නවා. බුදු සරණයි බුදු සරණයි බොහොම පිං. බොහොම පිං සතිතුමා මම හිතන්නේ කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාව නිමා කරන්න. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. ඒ ගෞරවනීය වූ වන්දනීය වූ මහණීය වූ තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපේ සිත් පිරිසිදුයි පිරිතුරු නිර්මලයි පිරිසිදු සිතින් හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ හිමෑනියන්ගේ සංසාර ගමන් මාර්ගයේ සූපත් වේවා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දේමඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. අවේර අභ්‍යාපජ්‍ය මෙත්සිත දිවාර ප්‍රගුණ වේවා. සසර වසනතුරු උදාර්ගති පැතුම් ඇති මිත්‍රයන් උදාර්ගති පැතුම් ඇති මිතුරියන් පමණක්ම ශ්‍රල වේවා. සුගති සම්පත්ම හිමි වේවා. අපේ සිත්වල තවදුරටත් සද්ධා විරිය ඉරාමිස මෙහි යක්ෂිද කරනු සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සම්මා සම්බුදු සරණයි සාදු සම්බුදු සරණයි සාදු සාදු සාදු තිරුවන් සරණයි තිරුවන් සරණයි තිරුවන් සරණයි හැමදෙනාට තිරුවන් සරණයි